ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස යං කෝචුන්ද සත්තාරා කරණීයං ශාවකේන හිතේසිකා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝ තං මයා ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත චුන්ද මාපමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අවුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පුත්‍රචානන්තික බොහොම බරපතල ප්‍රකාශයක් මේ ප්‍රකාශය දකින්නේ අපි මේ සල්ලික සූත්‍ර නිමාවේ බුදුරජාන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ඉතිකෝතුන්ද දේශිතෝ මයා සල්ලේක පරියායෝ. ඔන්න චුන්ද මම මේ සල්ලේක පරියායට අදාළ කාරණා 40 කියලා දුන්නා. එහෙම නැත්නම් සල්ලේකයේ පිළිබඳ විස්තර කතාව දැන් මම කිව්වා. දේශිතෝ මයා චිත්තුප්පාද පරියායෝ. මේ වයින් ගැලපෙන්න චිත්තක්ෂණයක් හිතක් කුසල ඡන්දයක් පහල කර ගැනීම පවා බහුකාර බව මං බහූපකාර බව මං තේරුම් කළා දුන්නා. දේහිතෝ මයා පරිනිබ්බා උපරිභාව පරියායෝ. මේ විදිහට හිත ඇති කරගත්ත විතරක් නෙවෙයි ඒක කරනකොට එනත මේ අකුසල ධර්ම නොකර සල්ලේක පරියාය පෙන්නපු අකුසල ධර්ම නොකර ඒ වෙනුවට කුසලතාවයේ දක්ෂතාවයේ දිනු කරගත්තොත් කොහොමද තමන් ඉන්න තත්ත්වෙන් ඉහළ තත්ත්වයට ඉස්සෙන්නේ ආර්ය භාවයටපත් වෙන්නේ පිරිසුදු සුද්ධ භාවයට පත් වෙන්නේ කියන එකත් මම විස්තර කරලා දුන්නා. උපරි භාව පරියායේ නැත්නම් උපරි භාව පිළිබඳව විස්තර විභාගයක් කෙරුවා. පරිනිබ්බාන පරියායෝ. ඒ අනුව කෙනෙක් නිවනටපත් වෙන්නේ කොහොමද? ඒ නැත්තම් මේ ගමන කෙලවර කරන්නේ කොහොමද කියලාත් මම කිව්වා. යං කෝචුන්ද සත්තාරං කරණීයා ශාවකේන අනුකම්පකේන. යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් Tamanගේ ශාවකයන් කෙරෙහි හිතේ සිනා හිත ඇතුව නැත්තම් ශාවකයන් කෙරෙහි හිත පහළ වෙලා අනුකම්පකේන අනුකම්පං උපාදාය. අනුකම්පාවෙන් යුක්තව අනුකම්පාවෙන් දේශනා කරනවා. මේක මම උඹලට දැන් කරලා තියෙනවා. මම සල්ලේක කියන්නේ මොනවද කියලා විස්තර කරලා දීලා තියෙනවා. ඉුවෙන් ගැලවිලා නැත්නම් සල්ලි කියන කියන තැනතරම කෙලස් කපා දැමීමනේ. ඒ කෙලස් කපා දැමීම සඳහා මම මගේ හිතින් මනාපයක් කුසල ඡන්දයක් ඇති කර ගන්නවා. මේ කාම ඡන්දේ දුරුකරනද කුසල ඡන්දයක් ඇති කරනවා. අන්නේ කුසල ඡන්ද මාත්‍රේ පවා බොහෝම උපකාරයි කියන එකත් මම දැන් කිව්වා. ඊට පස්සේ උපරිභව පරිය පරියාය මතක් කරා මේ එක එකක් මෙතන 40ක් තියෙනවා. ඕකේ එකක් දෙකක් හරි තමන්ට තමන්ගේ අඩුපාඩුකම් දැනගන්න පුළුවන්. ඒ දැනගෙන ඒක මම නැති කරන්න ඕන කියලා කුසල ඡන්දේ ඇති කරන විතරක් නෙමෙයි. හිත ඇති කරගත්ත විතරක් නෙමෙයි කයෙන් වචනෙන් හිතෙන් උත්සාහ කරනවා. ඒ පරිකම්ම කරනවා කියලා එකට කියනවා. පරික්‍රම පරික්‍රම කරනවා. නැත්නම් උපක්‍රම යොදනවා. එතකොට ඒකේනා කොහොමද Tamange හිටපු ඒ අසුචි වලින් ගවර වලින් මේ නරපණුහා ටික ටික ටික ටික සූද්ධ වෙන්නේ කොහොමද කියන එකත් මම කිව්වා. ඊට පස්සේ පරිනිබ්බාන පරියාය ඒක අපි ඇත්තටම ඊයේ සම්පාදනය කරේ නෑ. නමුත් අවසානයේට ਸਰවඥයන් සඳහන් කරනවා මම ඔය ඇත්තන්ඩ සම්පූර්ණ පිරිනිවෙන හැටි, සම්පූර්ණ නිවෙන හැටි, සම්පූර්ණ සීතල වෙන හැටි කියලා දුන්නා. මිච්චරයි චුන්ද සාස්ත්‍රවරයෙක් තමන්ගේ ශ්‍රාවකයන් කෙරේ හිත ඇතිව අනුකම්පාවෙන් යුක්තව අනුකම්පාවෙන් කියා යුතු දේ මම ඒ කිව්වා. ඒතානි රුක්ඛ මූලානි මෙන්න චුන්ද තියනවා ගස් මුල්. මෙන්න චුන්ද මූල චුන්ද තියනවා ශුන්‍යාකාර. ජායත චුන්දමා පමාදත්ත චුන්ද තවත් පමා වෙන්න එපා. මෙවා දවා හරින්න නැත්නම් ධාන වඩන්න. මාපච්චා විප්පටිසාරිනෝ අහුවත් පස්සේ පෙරහැර ගියාට පස්සේ අනේ මට කරගන්න බැරි වුණා නේ කියලා තැවෙන්න එපා මේ තමයි මම තොපට කරන අනුශාසනාව නැත්නම් මම ඔබ කෙරෙහි කරන අනුශාසනාව දේශනාව. ඉතින් මේක බොහෝම බරපතල වචනයක්. මට මතකයි අපි නිසන්වනේ භාවනා ශාලාවේ මේක ගහලා තිබුණා. මිචුන්ද ස්වාමීන් වහන්සේට පුත්‍රජාන වහන්සේ මේ කතාව સમાપ્ત කරමින් එහෙම නැත්නම් සල්ලේක සූත්‍රය સમાપ્ત කරමින් කරන මේ දේශනාව ඒක හරියට පියෙක් තමන්ගේ පුතාට තමන් උපේපලද වස්තුව දීලා දෙන උපදේශයක් වගේ. මේක බොහොම මාරු මම හම්බ කරේ. මේ කරන්නේ නැති නාස්ති කරන්න එපා. මෙන්න මේක මේ මේ විදියට මේ પરම්පරාවේ අපේ බූදලේ මෙන්න මේ විදිහට රැක ගන්න කියලා කියනවා වගේ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේක ඒ කියන්නේ මේ ශාල්‍යක සූත්‍රය ත්‍රිවිධ සාසනයෙම ආවරණය කරන දේශනාවක් ත්‍රිවිධ ශික්ෂාව මේකේ තියෙනවා ඒක නිසා ඔක්කොම පිළිච්ච සූත්‍රයක් ඉතින් හැම සූත්‍රෙම ඇත්තටම එහෙම නැහැ සමහර සූත්‍රවල එක එක සුවිශේෂී අන්ත විතරයි විශේෂණය කරලා තියෙන්නේ නමුත් මේකේ ඔක්කොම කියලා තියෙනවා ඒක නිසා මේ වගේ දෙයක් ඇත්තටම දවසින් දෙකකින් පැයකින් දෙකකින් දේශනා කරලා ඉවර කරන්නත් බෑ. මේ වෙනකොට අපි මේ කරපු වැඩමුළුවේ දේශනාවත් සියල්ලංග සම්පූර්ණයි කියලා කියන්නත් බෑ. මොකද ඒ තරම් ඒක සවිස්තරයි, ඒ විස්තර සහිතයි. ඉතින් ඒ වගේ දෙයක් අපිට මේ වෙනකොට අවුරුදු 2600 කට පස්සේ බුදුහාමරෝ දේශනා කරපු ස්වරූපයෙන්ම විනාශ නොකර වෙන වෙන න්‍යාය පත්‍රෝට වෙනස් කරන ක්‍රමයේ පවතිනවා. අපිට අහන්න ලැබෙනවා කියන එකත් මහ විශාල පෙරකල පිනක් වගේ. මොකද අහන්න අහන්න අහන්න අපිට සංවේගය වැඩි වෙනවා. මේ විශාල දැන් වගකීමක් අපිට ලැබෙන්නේ. චිත්තුප්පාද පරියාය මේ කෙලස් මේවා කියලා දැනගෙන, නිකලස් මේවා කියලා දැනගෙන ඒ සඳහා එළඹ සිටි 100ක් නැත්නම් ආරද්ධ විදියක් අරබලද වැරක් එහෙම නැත්නම් ඇති කර ගන්නාලද කුසල ඡන්දයක් ඇති කෙනාට මහා මෙරක් වගේ ඔළුවට විශාල බරක් වෙනවා මේ මේ එක එක එක එකක් මාර්ගයෙන් අපි උසස් තත්ත්වයටපත් වෙනවා. අපි ආර්ය භූමියට ටික ටික ටික ටික යනවා. මේක උදේ බුදියා රෑ බුදියා ගත්ත පස්සේ ඒට උදේ වෙනකොට නිකන් අහම්බෙන් සිද්ධ වෙලා තියෙයි කියලා හිතන්න බෑ. එහෙනම් කවුරු හරි කියනවා අපිට ආශිර්වාද කරලා හා හොඳන් දැන් නියන් දකපන් කිව්වට වෙන්නේ නෑ. ඒ වගේම අපි වෙන කුසල් කොච්චර කරලා ප්‍රාර්ථනා කරත් මේක වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර පොත් කියවලා එහෙම නැත්නම් කොච්චර භාවනා කරත් මේ කියන ක්‍රමයට අපිට ඇඟට දැනිලා අපිට ප්‍රත්‍යක්ෂණේ වෙලා අපිට අස්පනා අපිට නොදැනී වුණාට ඒ කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒක නිකන් හිත සන්තෝෂයක් තියෙනවා නිකන් කියලා කිචි කවාගෙන සන්තෝෂ වෙනවා වගේ සන්තෝෂයක් මිස එතන කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ කැපෙනවා නම් ඒ බරසාරකම නිසා ඒ කැපෙන ස්වභාවය ඒව කැපෙන හැටි තමන් උසස් තායටපත් වෙන හැටි ඊට පස්සේ තමන් නිවන කරා එකෙන් මෙහෙවන හැටි දැන දැන දැක දැක වෙනවා මිසක් උගුරට හොරා බෙහෙත් බීමක් වෙනවා කරන්න බෑ. ඒක නිසා හැම කෙනෙකුටම මේ ප්‍රකාශයේ චුන්ද ස්වාමීන් වහන්සේ හරහා මේ ලබා දෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ඥාන පිරිමි ભેදයක් බෞද්ධ බෞද්ධ ભેදයක් පැවිදි වෙච්ච අය නැති අය කියලා ભેදයක් විවාහ වෙtti ඇත්තෝ විවාහ නැති ඇත්තෝ කියලා ભેදයක්. පෙරපින් තිබුණා නැහැ කියලා ભેදයක්. මොකක්වත්ම බලන්නේ නැහැ. කාට හරි මේ කියන දේ මේ දෙමලේ තේරෙනවා නම් එයා ඊට පස්සේ ඉතින් ඒකට වැරදරන්න ඕන වැරදරන ප්‍රමාණයට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒකෙදී උපරි භාව පරියායේදී පෙන්වලා දීලා තියෙන්නේ මේ සම මාර්ගයක් තියෙනවා විෂම මාර්ගයක් තියෙනවා. සම මාර්ගයේ පෙන්වුවට පස්සේ තවදුරටත් විෂම මාර්ගේ යනවනේ එහෙම නැත්නම් ගඟට බැහැ ගන්න හොඳ සම තොටුපලක් තියෙනවා. ඒ තියෙද්දි විෂම තොටුපලකින් බිහිලා තල්ල කඩා ගත්තොත් ගඟට වැටුනොත් ඉතින් එතකොට සාස්ෘණ වංශික වකීමට යන්නේ නැහැ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඒ වගේ මේ හෙලිකිරීමක් පිටර මේ ਸਰවචනanse කරන්නේ. ඉතින් ඊට පස්සේ උපරි භාවයටපත් වෙනකොට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. විහිංසාව සූරකෑම විෂම මාර්ගය. අපි මොන જાතියෙන් ඒක අපි සාධාරණීකරණ ගියත් වංචක බව හරහා චාටු කතා හරහා ඒක හරියන්නේ අවින්දක බව සම මාර්ගය. අවින්දක මාර්ගය හොඳ තොටුපලක් ගඟට බැහැ. ඒ වගේම සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ හිස් වචන පරස වචන නැත්නම් වචනේ සිදෙන අකුසල කර්ම කියලා අපි කියන මේ ආජීවට්ටමක සීලේ කරුණු ටික එහෙමම දක්වනවා සතුම් මැරීම විසම මාර්ගයක් නොමර ජීවත් වෙන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් අභය දීම සත්තුන්ට හොරකම් කරන එක විසම මාර්ගයක්. හොරකම් නොකර ජීවත් වෙන එක කාමීත්‍යචාරය කවුරු සෙල්ලක්කාරකමකට කරන්න හිතන දෙයක්. ඒක තමයි හුඟ දෙනෙක් මේ මේ ජීවිතේ සැප වින්දා. එහෙම නැත්නම් අනිකාට මම ඉස්සරහින් ඉන්නවා කියන්නේ ඉලක්කම් ගණන් කරන එක තමයි කරන්නේ. නමුත් සරුවචන සඳහන් කරනවා මිත්‍යාචාර නැතෝ කාමාචාර හෝ කාමීත්‍යචාරයෙන් වැළකී සිටීම සම මාර්ගයක්. බොරුව කියලා මේ සත්‍යන පරිසවචන විශ්වම මාර්ග සම මාර්ගයට එන්න ආජීවයේ වශයෙන් වැරදි රටාවක් වැඩි ජීවන රටාව. ඒක බඩගෝස්තරේ හොයන්නේ අපි බඩ රස්සාව කරන්නේ අපි කවුරු හරි කතා කරන කණ එකක් නම් ඒක විසමයි. ඒ ගමනේදී හරියට කඩතොළු හම්බ වෙනවා. හැපි හැල හැපිලි හම්බ වෙනවා. රළු පරළුකම් වෙනවා. ඒ වෙනුවට සම්මා ආජීවයක් කරන්න. ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙන්ලා දෙනවා. ඒ කෙලස් නැත්නම් විෂම මාර්ග 40ක් පෙන්වීම තමයි ඔය සල්ලේක පරියාය කියලා පෙන්වන්නේ. ඊට පස්සේ ඒව එක එකක් නැතිකරන්ඩ චිත්තක්ෂණය පහල කර නැත්නම් කුසල ඡන්දයක් පහල කර ගන්නවා හිතට ගන්නවා. ඒ හිතට ගන්න ඊටාම වැදගත් තමන්ගේ අකුසලයේ දකින්න එක. ඒ දැකපු නැති අකුසලයකට බෙහෙත් කරනවා කියන්නේ කවදාකවත් වෙන්නේ නැහැ. අපි බීජාදි තියෙනවානේ මේ ඉංග්‍රීසි වේදක මේ මේ over the counter prescription drugs කියලා දෙකක්. ඉතින් over the counter අරගෙන අපි ඔය නිකන් ඉන්නවට බිව්වට නිකයි එම්බිරිසාව නැත්තම් ඉසිකක් වෙන්නේ ඉස්සෙල්ලා පැන්ඩෝල් බීලා ඉන්නේ කොහොඳයි කියන එක තමයි කම්පැනි කියන්නේ. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? <coughs> බේත නිසා ලෙඩට කරනවා. නමුත් සමහර බේත් ජාති දිනෝ අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් බලලා එයා ඒක ප්‍රෙස්ක්‍රයිබ් <coughs> කරන්න ඕනේ නැත්නම් දීලා දෙන්න ඕනේ ඊට පස්සේ ඒ බේත ගන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව අපි ෆාමසිස් කාවට ගිහිල්ලා මට මෙන්න මේ දනි සමාරුවක් තියෙනවා මට බේට්ටියක් දෙන්න කිව්වහම එමිනියා නොදී ඉන්නේ නැහැ. ඉස්සන දෙනවා දැන් වට ගන්න නීති දාලා තියෙනවා. ඉතින් එහෙම ගෙනල්ලා පාවිච්චි කරුවට සනීප නොවුනට වෛද්‍ය සාස්ත්‍රේ වා කියන්න ඕනේ නැහැ. මොකද මේ වෛද්‍යවරයෙක් ආවට ගිහිල්ලා වෛද්‍යවරයෙක් බෙහෙත් රෙකමන්ඩ් කරලා ගත්තා නෙවෙයි. තමන් ඒ වියදම නතර කරගන්න එහෙම නැත්නම් ඒ ලෙඩේ මොකද්ද කියන එක රෝග නිర్ణය කිරීම පැත්තක තියලා තමන් තියෙන රෝග ලක්ෂණ ගිහිල්ලිවලා ෆාමසිස්ට් කිව්වයි කියලා කියමු. එහෙම නැත්නම් කම්පියුටර් එකේ ගහලා බලලා මෙන්න මේකට මේ බේත හොඳයි කියලා පාවිච්චි කරාට එතකොට මේ ලෙඩේ අල්ලගෙන කරන බේතක් නෙමෙයි රෝග ලක්ෂණ වලට කරන බේතක්. එතකොට වංචනික වැඩ වෙන්න පුළුවන්. එතකොට ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එන්න පුළුවන්. නැත්නම් බේතෙන් නරක වෙන්න පුළුවන්. එතකොට ඒක නා හුඟක් වෙලාට බෙහෙත හරියට මාත්‍රාව ගන්නෙත් නෑ, දිගට කරන්නෙත් නෑ. මගදී නතර කරනවා. ඒ නිසා අද වෛද්‍ය ශාස්ත්‍රයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ ඉස්සරට වැඩිය ලෙඩ රෝග රාශියක් ඇති කරලා තියෙනවා. ඒකට ඉතින් අතර වෛද්‍ය ශාස්ත්‍රයටම දොස් කියන්න බෑ. නමුත් වෙන කාට දොස් කියන්නේ? මොකද මිනිස්සයාට මේ විදියට මේ බෙහෙත් සඳහා යන්න පුළුවන්කම ලැබුණේ ඒව හදලා පාමසි වල තිබ්බ නිසානේ. කැලිකොලේ තියෙන වනබය වනාසුද හොයන කෑවනම් ඔව් කවදාකවත් වන ඖෂධවල පසු ප්‍රතිඵල නැහැ. after effects side effects නැහැ. මේකේ තියෙනවා. තිබුණාට පස්සේ ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙලා රෝග නිర్ణය කරන්නේ නැතුව මේක ගන්න තියෙන ඉඩ වැඩි. එහෙම වුණාට වෛද්‍ය ශාස්ත්‍රයට වායි කියන්න බෑ. මේ මිනිස්සු පොළඹවලා මේ මිනිස්සු අන්තිමට අමාරු වෙනවා. ඒ වගේ තමන්ගේ ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව දැන් අපි ගත්තොත් තේරවාදී කියලා අපේ එක අංශයක් තියෙනවානේ. තහීනයනේ කියලා. ඕක ඇති වුණාට පස්සේ ওই වාගේ පටලැවිලක් සිද්ධ වෙලා තිනවා. අර තිබුණු කර්මස්ථාන ඔක්කොම 40කට සීමා කරලා කියනවා අපිට සම 40 කර්මස්ථාන තියෙනවා. ඉතින් ඒකෙදි තමයි හදලා පොතේ ලියලා තියෙන නිසා කර්මස්ථාන චරරේ ළඟට යන්නේ නැතුව මෙයා හිතනවා මම මොකක් හරි එකක් කරන්න ඕනේ කියලා. ප්‍රශ්නයක් නැහැ ගෙරුවට ඇති ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. චා අනුස්සති තියෙනවා ඊට පස්සේ දස අසුබ තියෙනවා දස කසින තියෙනවා එක එක දේවල් දැන් මේ කොයි එකද දැන් කරන්න ඕනේ කියන එක. තමන්ගේ ලෙඩේ දන්නේ නැතුව තමන්ගේ තියෙන උත්තරන කෙලෙසේ මොකද්ද කියලා දන්නවනම් ඒ උත්තරන කෙලෙසේ තමයි එක එක කර්මස්ථාන තියෙන්නේ. එහෙම නැතුව මේවා කරන්න ගිහිල්ලා අද වෙලා තියෙන්නේ මේ භාවනාවේ ප්‍රතිඵල අඩු වෙලා තියෙනවා. ඒ මොකද ඕවර් ද කවුන්ටර් බේතක් විදිහට ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් පාවිච්චි කළා. ඒක භයානක වැඩක්. Taman බේත් තුනක් නැතුව ගන්න පුළුවන් බේතුයි බේත් තුනක් ඇතුව ගන්න පුළුවන් බේතුව දන්නේ නැතුව අර හයිපොටෙන් බෙහෙතක් අරගෙන ඉවරලා Tamanට ඕන විදිහට පාවිච්චි කරුවොත් ඒ බේත අනිවාර්යයෙන්ම ඒ නරක කරන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒක නිසා මේ ලෙඩේ අඳුනාගන්නේ කොහොමද කියන එක මයි ළඟ තියෙන්නේ මොන මොන කෙලෙසේද උත්සන්න වෙලා තියෙන්නේ කියන එක අපිට එක්ස්රේ කෙරුවට අහුවෙන්නේ නැහනේ. ඔපරේෂන් කෙරුවට අහුවෙන්නේත් නැහනේ. අපිට ප්‍රාර්ථනා කෙරුවට අහුවෙන්නේත් නැහනේ. ඒ කෙලෙසේ බලා ගන්න තමයි බුදුජානනාශ්‍රමේ ආදාතයක් වාගේ කණ්ණාඩියක් වාගේ වතුර බඳුනක් වාගේ මේ සතිය දීලා තියෙනවා. ඔකට පොඩ්ඩ ඉබිල බලන්න. බලනකොට පෙනෙයි. සතිය වඩන්න උත්සාහ කරනකොටමත් පේනවා. අපි එක එක කෙලෙස් නිසා අපිට කරගන්න දෙන්නේ නැහැ. ඒක හරි හොඳයි. එතකොට අපිට කෙලෙස් මොකක්ද කියලා අඳුන ගන්න හරි පුළුවන්. සතිය වඩන්න යන කෙනාට ඉතලාම හම්බෙන දේ තමයි මේ සතිය වඩා ගන්න බැරි වෙන්න තියෙන බාධා මොකක්ද කියලා. ඉතින් අපි හිතන මේ බාධාව අල්ලපු ගෙදර මිසු කෑ ගහන නිසා, එතන මේ කැලේ ඉන්න මදුරු ඇවිල්ලා කන නිසා, මොනවා හරි අපි ඔලුවට දැම්මට මේක තමන්ගේ කෙලෙසයක් උත්සන්න වීම නිසා තමයි ඒ බාධාව ඒ කෙනාට එන්නේ. නිසා සතිය වඩන්න ඒ වෙනුවට සතිය වඩන එක නතර කරලා DDT ගහන්න පටන් අරගත්තොත් අල්ලපු ගෙදිට විරුද්ධව සද්ද ශෝධනා ඉදිරිපත් කරන්න පටන් ගත්තට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ සතිය වඩන කෙනාට විතරයි තේරෙන්නේ මම භාවනා කරන්න ගියොත් මට මෙන්න මේ කරදරේ එනවා. ඒකේ පුද්ගලයාට ආවේනික දෙයක් උක්ක් වෙලාට. අපි කට්ටියම කියලා මෙතන භාවනා කරනකොට කවදාකවත් එකම කරදරේ දෙන්නෙකුට කරදරයක් වෙන්නේ මගේ කරදර වෙන එකක්. ළඟ ඉන්න එක නෑ කරදර වෙන එකක්. ඉතින් ඒ අපි සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ කරදර තිබිලා තියෙනවා කොයි එකද Tamange මල්ලේ දාගන්නේ කියන එක. නැත්නම් කරදරේ හිත් කරදර ගන්න කොයි එකද කියන එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. උදේ උදේ වෙනකොට එකක් හැන්දෑව වෙනකොට එකක්. අන්න ඒ කාරණාව භාවනා කරනකොට මතුවෙන කාරණා මගේ ඇතුලේ තියෙන කෙලෙසයක් මෙතන. එහෙම නැත්නම් මගේ පෞද්ගලික ලක්ෂණයක්. නැත්නම් මගේ තියෙන සංතාර ගතියක්. නැත්නම් උච්චන්න කෙලෙසයක් කියන එකෙන් බලන්න ගත්තොත් භාවනා කරොත් කොච්චර ප්‍රතිඵල හම් වෙනවද බලන්න. අඩුපාඩු ටික වැඩි තේරෙනවානේ. ඉතින් මෙවට වෛර කරන එක නේ යෝගාවචරය කරන්නේ. ඉතින් මේ යෝගාවචරයට කොච්චර අනුකම්පාවෙන් මෙතන බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා සත්තාරං කරණීයා ශාවකාණං හිතේතිනා සාස්ෘණ වහන්සේ විසින් ශ්‍රාවකයන් කෙරෙහි හිත අනුකම්පා සහිත කළ යුතු කාරණා මේවා. કોઈ යෝගාවචරයත් භාවනා කරන්න ගිය ගමන් විශාල චෝදන ලයිස්ට්ුවක් අරගෙන තමයි එන්නේ. හොඳට මේක දිහා බැලුවොත් සැරයක් දෙසරක් තියෙනවා. මෙයාට තියෙන්නේ මොන ගායේද, මොන කැක්කුමද, මොන පිපුරුමද, මොන ලෙඩේද කියලා ඉතින් ඒකේ කෙනාට කියලා දෙන්න ඕන සාධනීය තාලෙට. මේකට චෝදනා කර කර මේ කර්මස්ථාන මාරු කර කර භාවනා ගුරුවරු මාරු කර කර භාවනා මධ්‍යස්ථාන මාරු කර ගියාට හරියන්නේ නැහැ. කොහි ගියත් ඕක තමයි. මෙන්න මෙතනින් අල්ලා ගන්න පුළුවන් නම් අන්න එතකොට ඒකට අවශ්‍ය කරන පසුබිම තමයි මේ කෙලෙසේ මතු කර ගැනීමත් භාවනාවෙම කරන්න. ඒකට අපි ගුරුවරෙක් හම්බ වෙලා භාවනාටික් කරලා ඉවසීමේ මේ කෙලෙසක් මතු කර ගැනීමක් මොකද මතු කරගන්න නැතුව බේත් කළ වැඩන්නේ. මෙන්න මෙතන තමයි භාවනා කරන්න ඉන්න 90කට වැඩි ප්‍රමාණයක් හැරෙනවා. ඒගොල්ලෝ හිතනවා භාවනා කරන්න ගියම සීල රෝග නැති ගිය ගමම අපිට අවශ්‍ය කරන සපහසුකට ලැබෙයි කියලා මේ භාවනාවට එන්නේ gedaraටත් බැනලා මට පල්ලකෝ මන් දෙන්නම් වැඩක් මම යනවා භාවනාවට උඹට ඕන මගුලක් කරගන්න ඉල්ල කියලා භාවනාවට එන්නේ අනේ ගෙදර මිනිස්සු කියනවා කරලා එනවද දැන් හෙට ආයි හරිනේ දැන් යා ගියේ කොහමද දැන් උඩින් එන්න නෙගියේ නමුත් දැන් එන්න වෙන්නේ හොම්බෙන්නේ මේ දේ දන්නේ නැති වෙන්න හේතුව මොකද අපි මේ භාවනාදී මතු කරලා දෙන්නේ තමන්ගේ අඩුපාඩු කන් ටික රෝග ලක්ෂණ කිතා වැදගත් අන්න ඒ සඳහා ඒක දැනගත්තට පස්සේ තමයි යාට කරන්න පුළුවන් වෙන්නේ එච්චරක් පීඩා වෙලා. එච්චරක් තමයි බලාපොරොත්තු නැති විදිහට මූණට පැංගිරි මිරිකිලා. තිත්ත අඹ කණ්ඩ වෙලා, අමු අඹ කණ්ඩ වෙලා, තිත්ත බෙහෙතක් බොන්න වෙලා. ඒ දැනගත්ත අඩුපාඩුව දැකලා මේක කවුරුත් කරපු එකක් නෙවෙයි. මේක මගේ පෞද්ගලික ලක්ෂණයක්, කර්ම දෝෂයක්. මෙන්න මේක නැති කරගන්න ඕනේ කියන අදහස. එහෙම නැතු මේ ඒක ඇති කෙරුවේ මధుරෝ නිසා මధుරෝ නැති කරන්න ඕනේ කියන තුප්පහී අදහස නෙවෙයි මේ කතා කරන්නේ. එහෙනම් මට මේ සද්ද ඇති කරන නිසා සද්ද ඇති කරන දේවල් නැත කරන්න ඕන කියන අදහස නෙවෙයි මේ කතා කරන්නේ. මේ සද්දෙට ඉද්දෙන ගතිය. මගේ ළඟ විශේෂයෙන් තියෙනවා කියන කල්ලාගෙන ඊට පස්සේ ඒක නැති කරන්න උත්සාහ කරනවා නම් ඇත්තටම කියනවනම් ඒක නා ගියාත්ම නිවන් දකපු කෙනෙක් කියලා කියයි. ඒ තරම් ඒ තරම් දැනුමක් ගන්න පුළුවන්. අමාරුයි. ඒකට ගන්නම බෑ. මොකද උඟ දෙනෙක් හිතන්නේ මට ෂෝක් එකට නිවන් දකින්න පුළුවන් මේ මధుරෝ නැත්තම්. මට හොඳට පැහැදිලිවම ඉන්ටර්සිටි බස් එකේ ගියා වගේ දිවණෙන් බහින්න පුළුවන්. මේ අල්ලපු ගෙදර මිනිස්සු රේඩියෝ එක දාන්න නැත්තම්. ඔන්න ඕවා තමයි අපි කියන කතා. මේව තමයි අපේ තියෙන කොඳු යට පැලෙලා නැති ගතිය. අපේ ළඟ තියෙන පෞරුෂත්වයක් නැතිව ඉතිය කවුරුත් අතෙන් තමයි පටන් අරගන්නේ. නමුත් කවදා හරි දැනගෙන මේ බාධාවේමයි නිවන තියෙන්නේ. මේ බාධාව නැති තැනකට ගිහිල්ලා නිවන් දකින්න බෑ. ඒ කියන්නේ බාධා ඉල්ලනවා කියන එක නෙවෙයි. යමක් තමයි බාධා වෙන්නේ කර්ම දෝෂය හැටියට තමයි ලබාවපන් හැටියට තමයි බබා බබා හම්බ වෙන්නේ. එහෙම නැතුව මේ වෙන විදිහකට බබක් හම්බෙන්න බෑනේ. ආන් ওই දේ තේරුම් අරගත්තා නම් ඇත්තටම කියනවනේ නිවනේ වගේ තමයි. මේ මේ කතාවේදී පැහැදිලිව පේනවා මේ කතා කරන්නේ දිහා මේ විපස්සනා ක්‍රමයක්. ඉතින් ඒකට බුදුරජාණන්සේ අර කරුණු 40ම පෙන්නලා ඊට පස්සේ කතා කරලා තියෙනවා මේකට චිත්තුප්පාද මාත්‍රයක් ඇති කරන්න මම ඉස්සර විහිංසාව වෙලා හිටිය මම දැන් අහිංසාව වෙන්න ඕන. මම ඉස්සර සතුන් මැරුවා මම දැන් සතුන් නොමරන්න හිතා ගන්න ඕන. මම ඉස්සර දැන හොන දැන හොරකම් කරා නොකර ඉන්න ඕනේ. මම ඉස්සර කාමිත්‍යාචාරයට කාමිත්‍යාචාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු. දිය කිසිං හමාර කරන මයිතුන සේවනයමම නෙවෙයි ඒකට ආධාර කරන අනවශ්‍ය විදියට අසීමිත රූප බලන තියෙන ආසාව. විවිධ සටහන් සහ වර්ණ මේ ඇහැට දකින්න තියෙන ආසාවත් මිත්‍යාචාරය. විවිධාකාර ශබ්ද විවිධාකාර සංගීතරාව. කංකර කර්ණ රසායන සංගීත අහන තියෙන ආසාවත් මිත්‍යාචාරය. ඒ වගේම ලෝකේ තියෙන ඔක්කොම මේ ගන්ධ රස පහස ලබා ගන්න තියෙන අසීමිත ආශාවත් මිත්‍යාචාරයක්. ඒ නිසා තමයි මේ ලෝකේ රත් වෙන්න පටන් ගන්න. ඒ නිසා තමයි ලෝකේ දූෂණය වෙලා තියෙන්නේ. සීමාව දන්නේ නැතිකම. ඒ නිසා තමයි අපේ හිතත් දූෂ්‍ය වෙන්නේ. ඒ වගේම අපේ හිතට එන වල්බూరు අදහස් සියල්ලම ක්‍රියාත්මක කරන්න ඕනේ. දකින් දකින් හීනේ කරන්න ඕනේ කියන අපි ළඟ තියෙනවනේ. එව්වත් ඔය කාමිතයට කිට්ටු වෙනවා. ඉතින් ඒක දැනගෙන ඔක්කොටම රූප බලන්න ආසාව නැහැ නේද? තව කෙනෙකුට රූප බලන්න ආසාව. තව කෙනෙකුට ශබ්ද අහන්න ආසාව. තව ගන්ධ රස පහතට තියෙන අන්න ඒක දැනගෙන ඒක බොහෝ දෙනා කරනවා තමයි රූප බලන එක ඒක ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන්සේක පැහැදිලිව සඳහන් කරනවා. බොහෝ දෙනා මේ සත් රූප බලනවා නැත්නම් කාමීත්‍යචාරය කරනවා. මම නොකරන අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒකට කියනවා චිත්තුප්පාද මාත්‍රයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒ කෙනා ඒ ඇති කරගත්ත මේ චිත්තුප්පාදේ නිසා උත්සාහයක් කරනවා ප්‍රතිසද කර ගැනීමක් කරනවා වැර ඇරවිවක් කරනවා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම්පක් ගන්නාදි කියලා වැරක් කරන්න ගියාම අර බෙහෙතක් බොන්න පටන් ගත්තොත් සිංහල ක්‍රමයට රෝග ලක්ෂණයට ඒ රෝග ලක්ෂණ වැඩි කරනවා පළවෙනි බෙහෙතෙන් කරන්නේ රෝග ලක්ෂණ වැඩි කරනවා ඉතින් ඒ නිසා තමයි තේරෙන්න පටන් ගන්නවා මේ අහිංසකයට මම දැන් රූප බලන්නේ නැති වෙන්න ගත්තට පස්සේ රූප කඩාගෙන ඉන්න පටන් ගන්නවා ඇහැට යන යන තැන Tamanne පේන්නේ Tamanට අර විස දනවන කෙලෙස් දනවන රූපමයි පේන්නේ. ඉතින් එතෙන් පටන් ගන්න දැන් මෙතෙන් තිබුණට වැඩිය දැන් මේ පරිසරේ මට හානි කරයි වගේ. මොකද ඒකට සංවේදී වෙච්ච ගමන් ඒක අපිට හිරියර කරනවා වැඩි වගේ. ඒක නිකන් අර තුවාලයක බේද දාන කියලා තුවාලේ සුද්ධ කෙරුවට පස්සේ දානවා වැඩි. වනමුකයක් පෑදුවා වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ වැඩේ ඉන්න අනිකුත් අයගෙන් ගුරුවරයෙක්ගෙන් සාන්තිය ලැබෙන්න ඕනේ. ඒක එහෙම තමයි. මේ වැඩේට බැස්සට පස්සේ වෙනදාට වැඩිය නුරුස්නාගති පහළ වෙන්න පටන් ගන්නවා. මේ නුරුස්නාගති පහළ වීම නිසා බොහෝ විට තමන් තමන් ශාප කරගන්න. නැද්දකින් මම වගේ කාලකන්ණියෙක් මෙච්චරත් හම්බෙලා බලමු මේ භාවනා කරන්න ගියාම මට මේ වෙනද නැති ප්‍රශ්න එන්න පටන් අරගත්තානේ. එහෙම නැත්තම් අපි ළඟ ඉන්න කෙනාට දොස් කියනවා. මේ භාවනා කරන්න අනික් කටේ කිසිම සීලයක් නැහැ. කිසිම චාරයක් නැහැ. ශබ්ද කරනවා. මේ දොස් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ සංවිධානය යන්නේ අප්පා මෙහිට වැඩි ලස්සනට තියෙන තැන නැද්ද ලෝකේ? මෙහෙම මේකේ මෙහෙම මෙහෙම කරන්න බැද්ද? මේක මේ ඇද තැනක් ගත්තේ මොකද පොළොව මට්ටම් තැනක් ගන්න තියෙනවා. මම නටලා පෙන්නන්න තියෙනවා. මේ ඇද පොළොව කොහොමද නටන්නේ කියලා. ඉතින් මේ මට්ටම් කරන්නත් හිතනවා. මේ සේරම චිත්තුප්පාද මට්ටමේ ඉන්නේ. ක්‍රියාවන්ට වෙන්න ගිය ගමන් වෙනවා ඉතින් කවදා හරි යෝගාවචරය තේරුම් ගත්තොත් මේ සතිය වැඩෙනකොට එන ලකුණු වගේක් මේ. සතිය උත්සාහ කරන්න ඉස්සලා මේ එකක්වත් මට අදාළ නැහැ. දැන් වෙනදට වැඩිය මම ඉද්දෙන ගතිය වැඩි. වෙනදට වැඩිය Tamange දොස් දකින ගතිය වැඩි. වෙනදට වැඩිය අනුන්ගේ දොස් පේන ගතිය වැඩි. මොකද බොහොම සූක්ෂම කණ්ණාඩියකින් දැන් බලන්නේ. වෙනදට වැඩි බලාපොරොත්තු වෙනවා වැඩි. මට මේ භාවනාවට මේ මේ පහතුකම් එන්න. නමුත් ඒ ඔක්කොටම හේතුව සතිය නිසා හිත ප්‍රනීත වෙලා දැනෙනවා. මට වෙනදට වැඩිය හොඳට සංවේදී භාවය කියලා දැනගෙන මේ උප්පරි භාව ලක්ෂණයක් කියලා තේරුම් ගත්තොත් මගේ தত্ত্বය මගේ අර තිබුණ ගොරෝසු හිත එහෙම නැත්නම් රළු පරළු හිත එහෙම නැත්නම් අශීලාචාර හිත අසමජ්ජාති හිත දැන් පොඩ පොඩ පොඩ පොඩ කෙලෙස් වලට සංවේදී වෙනකොට වෙනදට වඩා මේ ලක්ෂණ මත වෙනක මේක උප්පරි භාව එකක් කියලා තේරුම් අරගන්න ඒක තමයි කමඨාන් සුද්ධ කරන තියෙන ප්‍රධානම අපහසුතාවය. ඒ යෝගාවචරයට දැනෙන යෝගාවචර විඳින යෝගාවචර හත් විඳින දේ හැම දියුණුවක්ම යෝගාවචරය පහත් කළා කරනවා. ඒ වෙනුවට මොකද්ද චිත්ත රූපයක් පමණ ඉන්නවා හරියනවනම් මට මේකයි එන්න ඕනේ කියලා. ඒක අනිවාර්යයෙන්ම තණ්හාමාන දිටි වඩන එකක් වෙන්න ඉඩ තියෙනවා. එනිසා යෝගාවචරය ඇත්ත ලියන්නේ නැහැ. බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබීම නොලැබීම පිළිබඳ චෝදනා පත්‍රයක් තමයි ලියන්නේ. වෙන දේ වෙන හැටියට ලියනවා නම් එයා මේ උපරි භව පරියාය පිළිබඳව උපරි භාග වාරය පිළිබඳව හොඳ මේරිච්ච ගතියක් ඇති. නැත්නම් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වයක් ඇති. ඇති දේ ඇති හැටියට දැනගන්න. ඒ වගේම ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරන කෙනෙක්. ඒක සාමාන්‍ය මානසික මනසක නෑ. මොකද ඒක මේ ආත්ම නිෂේධනය කරනවා. ඒක නිකන් Taman නිකමෙක් බාටපත් කරනවා. ඒ නිසා අපි ලියන්න කැමති පෙනේ පුඹපු දේවල්. අන්ධහැර පාන දේවල් ලියන්න කැමති. භවනා දකින් දේවල් ලියාගන්න යාට අර උපරි භාව පරියාය පිළිබඳව උපරි භාව වාරය පිළිබඳව මේ ණය විපස්සනාව මේක හරි පැරට දාගන්න හැටි ඍජු කරගන්න හැටි දිට්ඨිජ දිට්ඨිජු කම කියන වගේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් සම්දිස්ථාන පෞරුෂත්ව වෙනසේ. ඊට පස්සේ තමයි යා දැනගන්නේ මේ භාවනා දහම් වෙන හැම බාධාවක් වශයෙන් අපි සඳහන් කරලා තියෙන හොඳටම භාවනා වැඩිච්ච වෙලාව. අපි භාවනා හරියයි කියලා හිතන හැම වෙලාවකම වෙලා තියෙන්නේ මමයා පෝෂණය වෙලා තියෙනවා. හුඟක් වෙලාවට මාන්නේ පෝෂණය වෙලා තියෙනවා, තෘෂ්ණාව පෝෂණය වෙලා තියෙනවා. නමුත් මට වැරදුනා කියනවා තණ්හා මානසිට මොනවත් වෙන්නේ නැහැ. ඒතිෙදි කාගෙන ගියා නම් ඊ අද්දකීම කවදාවත් අපේ දෙමාපිය අපට දෙන්නේ නැහැ. අපි යාළුවෝ දෙන්නෙත් නැහැ. අපේ ගුරුවරු අපිට උගන්වන්නෙත් නැහැ බුදුහාමුදුරුවෝ ඇර. ඒගොල්ලෝ කියන්නේ ප්‍රශ්නයක් ආව පැනලා ඵලයක්. එහෙම නැත්නම් ගැහුව ගහපම් මම බලා ගන්න. පැනු බනපම් මම බලා ගන්න කියන එක තමයි අපේ යාළුවෝ අපේ නෑදෑ බුදුරජාණන්තේ කියන්නේ එහෙම නෙවෙයි. මේ භාවනා කරන්න ගියාට පස්සේ ওই දුෂ්කරතා ටිකක් පහළ වෙනවා. ඒ දුෂ්කරතා සාධනීය විවේචන වශයෙන් ගන්න. ආස්තික විවේචන වශයෙන් ගන්න එපා. ආස්තික විවේචන වශයෙන් ගන්න. ඒwidetilde යන්න පුළුවන් ද බලන්නකෝ. අද්ද තියනවා තමයි. වේදනාව තියනවා තමයි. හිතවිලි ඒ පුළුවන් දෙයේදී කොහොම හරි ඉවසපම් පපුව කියාගෙන තව සතියක් තව චිත්තක්ෂණයක් එන්නේ. තව ඩිංගිත්ත සතිය වඩ. එන්නේ එහෙම බලන්න ගත්තොත් ඔය කියන එකක්වත් ඇඟේ හැප්පෙන දේවල් නෙවෙයි. ඒව නිකන් නිකන් මේදුමක් වගේ තියෙන, හේවණල්ලක් වගේ තියෙන මොකද ඒක හරහා යන්න පුළුවන්. අන්න එතනදී තමයි මේ උපරි භාවයට යනකොට තමයි යාට පෞරුෂත්වයේ වර්ධනයක් දැරීමේ ශක්තියේ වර්ධනයක් මලක ප්‍රතිශක්ති කියලා එන්න පටන් අර ගන්නවා. ඒක කවදාවත් දල වශයෙන් කීත හැකි භවන හරිය වෙලාවක ඉන්නේ එන්නෙම වැරදිලා වැරද්ද ජයගත්ත වෙලාව. වැරද්ද විනිවිද දැක වෙලාව. වැරද්ද විදර්ශනා කරපු වෙලාවක. පුංචක් එනවා එතකොට. හැබැයි ඒක කවදාකවත් නෑ කියන්න බැරි විදියට කරන්න කරන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට ඒ ලයිස්තුවේ තියෙන බුදුරජාණන් සඳහන් කරනවා ඒ නීවරණ ධර්ම ටික නිදිමත එනවා අවිද්‍යාව විහිංසාව අවිද්‍යාව ලැබි ලෝභය වෛරය මේ වගේ ಗುಣධර්ම මේ වගේ වල ಗುಣධර්ම කියන්න බෑනේ මට කියන්නේ කෙලස් කියලානේ කියන්න තියෙන්නේ. ඒවා මතු වෙන්නෙම මේ සතියේ තියෙන රෝග නිర్ణය කිරීමේ ශක්තිය මත. තම තමන්ගේ කෙලෙස් ඉස්මතු කරලා පෙන්නනවා. ඒක හරියට කියනවා මේ පිස්සුබලු රෝගේ හැදිච්ච මිනිසෙක් සිංහල වෙදෙක් කාට ගියාට පස්සේ ඉස්ලාම කරන්නේ පිස්සුබලු රෝගේ ඇද්දලනවා. මතු කරගන්න ඕනේ. මතු කරන්නේ නැතුව බෙහෙත් දාන්නේ නැහැ. ඒ නිසා යාට පිස්සුබලු වැඩිවීම සඳහා අවශ්‍ය කරන කැම જાති කන්න දෙනවා. අලු කෙහෙල් අල පූල් කයවදන පිස්සුබලු රෝගේ වැඩි වුණාට ඔන්න බෙහෙත් කරනවා. ඒ වගේම නයිවිසකට බේත් කරන මිනිස්සයා ලෙඩා තියාගෙන ඉනවා. කොයි වෙලාවකට විස උත්සන්න වේගන එනකොට තමයි ඉතින් බෙහෙත් දාන්න ඉතින් නෑ මට ඉක්මනට යන්න ඕනේ කිව්වොත් එහෙම දාගෙන ඉතින් ඵලයක් අරගෙන ඔබට ඕනනම් හිටපන්. උත්සන්න වුණාට පස්සේ තමයි බෙහෙත අහන්නේ. ඉතින් ඒ වගේ කෙලෙසේ උත්සන්න කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ටිකක් කරන්න ඕනේ. අන්නේ ක්‍රියාමාර්ගයේ මධ්‍යස්ථ උපේක්ෂක කෘත්‍යයක් සිද්ධ වෙනවා සතියේ. කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. මොකද මන්ත්‍රේ මතුනට යකා එන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතුවොත් මේ මන්ත්‍රේ මතුනට යකාවට පස්සේ මේ යකතුරා බය වෙලා දුවන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? තොවිලේ නටනකොට සීරියක් වරෙන් ඔඩ්ඩි මැෂිනා වරෙන් අරයා වරෙන් මෙයා වරෙන් කියලා කියන. ඉතින් මේක එවෙනකොට සහලවගෙන වේවුලගෙන පරල වේගට යනවා. ඉතින් ඒකට බය වුණොත් එහෙම ඉතින් තොවිලෙන් නටන්න බෑනේ මේක. මේ යකාට අඬ ගහපු නිසානේ ආවේ. ඉතින් යකා වුණා තිනා වෙනවා එතකොට ඇයි යකෝ මේ උඹ මං ආවට පස්සේ දුවන්නේ කියලා. දැන් මේ යෝගාවචරය බලනකොට ඇයි යකෝ කියලා තමයි කියන්නේ. මේ කතා කරනවා. මම මේ කෙලස් දැක ගන්න ඕන මට මට සල්ලේක පරියාය දැනගන්න ඕනේ මට චිත්ත උපාද පරියාය දැනගන්න ඕනේ මට උපරිභාව පරියායට යන්න ඕනේ. ඒ කෙලෙසයක් ඉස්සරහට ආපු ගමන් ෆාස්ට් ෆෝවර්ඩ් දාගෙන ඉස්සරහට යන්නේ රිවර්ස් එකට යන්නේ. මෙන්න මෙතන එනේ දැරීමේ ශක්තිය. එතන එනේ ප්‍රතිශක්තිය තමයි අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමකෙන් විතරයි ගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් විතරයි ගන්න පුළුවන්. දැන් සත්පුරුෂයෙක්ගෙන් විතරයි ගන්න පුළුවන්. ඒ සත්පුරුෂයා ඒ වෙලාවට පවන් තලන්න දඟලන්නේ කාපං. ඔය ඌ හොඳයි වනේ තව ඉතරහට හොඳයි වෙන්නේ. ඔය ටික ටික ටික ටික පුරුදු වෙන්න කියනවා. මේකට කියනවා දැඩි කිරීම කියලා. ඒ ප්‍රතිශක්තිය දීම සඳහා ඒ දැඩි කිරීම සඳහා උදාහරණයක් කියනවා නම් අපි සාමාන්‍ය පොලිස් සේවයේ වැඩ කරන කෙනෙක් හොඳට දක්ෂ වේ කටයුත්ත කරනවා නම් අපි ආව ගන්නවා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට විශේෂ කාර්ය බල හමුදාවට. අනිවලා දෙනවා දඬුවම්. ඒ දඬුවම් කියන්නේ ට්‍රේනින් කියලා කියන්නේ. හොරෙක් ගාවට අහුවෙච්චාම හොරා මොනවද කරන්නේ? ඒක ඔක්කොම කැම්ප් එකේදී ට්‍රේනින් වශයෙන් දෙනවා. දීලා දිවට ගහලා ගහලා ගහලා කටුගම්බි ඇස්සේ රිංගලා මඩකොළුවල දුවවලා පෙරලිලා දෙන්න තියෙන දඬුවම් සේරම දෙනකොට ඒ දඬුවම ලබන්න බෑ ඔතෑනි පොලිස් කාර්යයකට. ඒ සුදුසු ලබක සුදුසුකම් ලැබපු දක්ෂ පොලිස් කාර්යයට විතරයි දෙන්නේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් ට්‍රේනින් එක. ඒක දෙනවා හොම්බෙම්ම යන්න දෙනවා. දීලා හැදුවොත් ඒ ඒ ඒ ඒ විශේෂ කාර්යබල හමුදාවේ ජාතික වස්තුවක් බවට එයා ගන්න ඊට පස්සේ විශේෂ කාර්ය බල වැඩකට තමයි. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ නිකම් මේ සුපාරි මේ උමරි පාඹා කොමල පපායන සුපාරි වට නෙමෙයි. නිකම් පින්න පොහොල් ගෙඩි නෙවෙයි වැස්සට තෙමෙන්න නැති අවුවට තෙමෙන්න තු හදව පින්න පොහොල් ගෙඩිත් එක්ක මේ භාවනාව කරන්න බෑ. මේක කරන්න යන්න ඕනේ අකාය ළඟට තෝරනට යනවනම් තෝරන ගෙවල් හදනවනම් යක්කුන්න බය වෙලා බෑ. තල්ලේක ප්‍රතිපදාවට යනවා නම් කෙලෙස් වලට බයලා බෑ. එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. එතකොට මේ කෙලෙස් වැඩි වැඩි බරබර කෙලෙස් එන්නේ එන්නේ එන්නේ තේනවා. දැන් මගේ උපරි භාවය වැඩි වෙනවා කියලා. ඒකනේ විනමිතියකට කියනවා නම් භාවනා ජීවිතේ බැසර පස්සේ කරදර පොඩ්ඩක් වැඩි වෙන ගතියක් තියෙනවා. කරදර වැඩි වෙනවයි කියලා කියන්නේ ගමන යනවයි කියන එක. ඉතින් උංගව දෙනෙක් කියනවා බලන්නකෝ මම ඒ සතුම් මරමින් හොරකම් කරමින් ඉන්න කාලේ වගේ නෙවෙයි දැන් මේ පිළිවෙලට යන්න ගිය ගමන් බලන්නකො එන තරම් පුදුමාකාර කරදර එන්න පටන් අරගත්තා මේ මේ මේ සාසනයට විරුද්ධව මායя වැඩ ගියා මායя නෙවෙයි කොන්ද පණ නෑ ඒකයි කියන්න තියෙන්නේ එදාස මම දැක්කා ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී ආමරණ ගිහිලා කියනවා පිරිසක් ඒකේ වැරදිලා කවුදෝ ඒ කියපු කතාවට මගේ නමක් දාලා තිබුණා ඒකයි මට ආටිකල් එක කියවන්න උනේ ඒක වැරදිලා ඉල්ල කියනවා බලන ස්වාමීන් අපි මේක නොරකපු සීලයක් රකින්න යනකොට නොසිතූ දානයක් දෙන්න ගියාම පුදුමාකාර කරදරයකට පටන් ගන්නවා. මේ ස්වාමීන් කියනවා ඔව් ඔව් ඒක නම් ඇත්ත තමයි. හොඳ වැඩ කරන්න ගියාම බාධා තමයි. හැබැයි විපස්සනා වෙදී ඇර. විපස්සනා දෙයක වෙන්නේ මොකද යන්නේ දැනගෙන. විපස්සනා කරනකොට දැනගෙන යන්නේ එන්නේ එන්නේ එන්නේ ටාස්ක් ෆෝස් එකේදී දෙන ට්‍රේනින් එක තරයි. බැරි කට්ටිය මගදීම හැලෙනවා. ඒ නිසා උපරි භාවයට Taman යනවායි කියලා කියන්නේ මේ අනුන් ඉසాత බැඳගෙන අල්ජෝ යම්මෝයි කියලාගෙන විලාප නගන දේවල් දිහා බලලා දැක්කේ නෑ වාගේ ඇහුනේ නෑ වාගේ දැනුනේ නෑ වාගේ ඥානේ නෑ වාගේ ගාලල්ලා වාගේ ඉන්න පුළුවන් නම් භාවනා හරි මෙව්වට පෙස්සල් ලියන්න උඩ පනින්නයි දඟලන්න පටන් අරගත්තොත් මාර්යානික හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා. මේමත් જાතියක්. මුම් මේ කෙලෙස් එනකොට දුවන දිවිල්ල හැටියට බලනකොට මුන්දලාට මේ විපස්සනා කියන නම තේරෙන්නේ නැහැ. ඒසා උපරි භාගයට යනකොට බලාපොරොත්තු යන්න ඉස්සලා ඉස්සලා ඉන්නේ සාමාන්‍යයෙන් ඔය භූමාටු දෙව්වරු අර මේ පස්සේ පස්සේ තමයි හොඳ හොඳ බරබර කට්ටිය එන්නේ. එළි වෙන වෙලාවට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. ඒක මේ උපරි භාව පරියාය දන්න කෙනාට තේරෙනවලු අම්මට වුණ ගියාට පස්සේ මේ කවදාකවත් නැත්තරම් මේ කරදර එන්නේ මේ ජීවිතේම නිවන් දකින්න නිසායි කියලා. එයා ඒකට කරදරවලට සාදර වෙනවා accounts balance කරන්න හදන. ඉන්න හරියක් වරි. එයා කවදාකවත් ඒක මේ කාටවත් දොස් කියන්නේ යන්නේත් නෑ. එයා බලනවා මගේම සතියෙන්, මගේම සද්ධාවෙන්, මගේම සීලයෙන්, මගේම වීරියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒක කාටවත් තේරෙන්නේ ඒ කාගෙන යන කාගෙන ඇවිල්ලා මේ ලාභෙට මේ වැඩේ කරන්නේ. සත්කාරයට සම්මානයට සිලෝකෙට මුදලට මේ Tamanට මේ සංසාරේ තියෙන දුක තේරුම් ගන්න මේ හයිය හත්ති තියෙන වෙලාවේ මේකට මුණ දෙන්නේ නැතුව මේ වගේ කර ඇරලා ගිහිල්ලා එන්න එන්න වෙන්නේ වයසට යන එකනේ එන්නේ එන්නේ එන්නේ ලෙඩ වෙන එකනේ. එන්නේ එන්නේ මරණ ඇඳේ ඌව කරන්න බෑනේ. ඒ නිසා මට හයිය හති තියෙන වෙලාවේ එන ටික වරෙන් කියනකොට එන්නේ ඒ ඒ අර කෙලෙසේ එනකොට ඒ කෙලෙසේ එන්නේ හොඳ වෙලාවට කියනකොට මාරය අපිත් එක්ක මේ උරුට්ටුවට එන ගතිය අඩු වෙනවා. ගහලා වැඩක් නැහැ නේ මොකද? කබරයට ගැහුවා වගේ. මොනවා කරවත් හරියන්නේ නැහැ. ගහන ගහන බෝලෙට ඌ බෝල තෙල්ලම් කරන හැටි දන්නවා. අන්නේ මට්ටමට යනකොට උපරිභාවයේදී තමයි තේරෙනවා මේ කෙලෙස් අනිවාර්යයෙන්ම තමයි ළඟ තියෙනවා උගුරට වඩා බෙහෙත් බීලා බෑ. ඒ වගේම අල්ලපු ගෙදර කට්ටිය දීපු බෙහෙත් මට බීලත් බෑ. එතකොට මේ ගුණාට දීපු බෙහෙත් කරත්තකාරය බීලා කරත්තකාරට දීපු බෙහෙත් ගුණාට දුන්නාට පස්සේ කුරේ කිවිලා වගේ භාගයට කුරේ යන්නේ අඩ බාඩ බාණයට කියලා වෙන්නේ. අද වෙලා මුළු භාවනා ලෝකෙම ඉන්නේ ගුණාට තිබ්බේ. කරතකා රැබීලා. කරතකාට තිබ්බේ ගුණා බීලා. කකුල යන්නේ අඩ බාණයටමයි යන්නේ. මොකද අර ගුණාට දීලා තියෙන කුරේ දවුත් උනාට දෙන බේත් ඌ බීලා මේ කරත්තකා රැබීලා එක. ඒ කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දුවන ලෝකයක් නෙතිනේ. Tamange අවශ්‍යතාව වෙන්නේ කවුරු හරි ඇඩ්වර්ටයිස්මන්ට් දෙක දෙපාරක් පෙන්නපු ගමන් පොලිමේ යනවා ගිහිල්ලා ගන්නවා මොකට ගන්නවද? ඒ අක්ක මොනවටද මේ ඇඩ්වර්ටයිස් කරන්නේ මොකක්වත් හැංගීමක් නැහැ. මේ ලෝකයා නිකන් රූකඩ නටවන්නේ රූඩේ ඉඳලා නූල් නටනෝට අර තියෙන රූකඩේ පේන්නේ නිකන් මේ පණ තියනවා වගේ. උඩ ඉන්න එක පේන්නේ මේ නටවිල්ල පේන්නේ රූකඩේ විතරයි පේන්නේ. නමුත් මේ උපරිභාව පරියාය නැත්නම් ඒ වාරයේ දන්න කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුරුවොත් එක්ක යන මේ ගමනේ මේ කාටවත් කලර්ස් පෙන්වන්න ඩොක්කත් ලාභ සත්කාර සම්මාන සිලෝකත් හම්බෙන එක නෙවෙයි ප්‍රශ්නේ ආපු වෙලාවේ ප්‍රශ්නෙට මුණ දීපන් කරාරින්න එපා ඉතින් එතකොට යා තුල තියෙන ක්‍රෝධ උපනාහ ඒ කියන්නේ සාමාන්‍ය වෛරය බද්ධ වෛරය ඡටගති මායාවී ගති වංචනික ගති ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන වෙ එනකොටම තමන් ළඟ මතුවලා එනකොටම ඒවදී ආ දකින්නේ හරියට මැණික් අහුලන කෙනෙක් වගේ. මම කොච්චර කිව්වත් මයි ළඟ ඊර්ෂ්‍යාව තියෙනවා. මම කොච්චර කෙරුවත් මයි ළඟ ක්‍රෝධය තියෙනවා. මයි ළඟ කොච්චර කෙරුවත් මේ ෂටගති මායාවී ගති තියෙනවා කියලා එයා බොහොම සන්තෝෂෙන් කියනවා ඒක. අසංගණ්ඩ යන්නේ. ඒ තමයි අර පෘථග්ජන භූමියේ ඉක්මවලා ආර්ය භූමියට යනකොට එයා පැහැදිලිවම බලනවා මේ මතුවෙච්ච කෙලෙසේ කාට හරි කියලා. ඒක ඉවර වෙන දන්න යන්න මිසක්ක වසංගණ්ඩ යන්නේ නැහැ. අපි මම හිතන කවුරුත් වගේ දන්නවා ඇති අපේ රේරුකාණේ අපේ චන්ද විමල ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ කන්නාඩි කුට්ටමක් කර දෙන්න හරි මොකක් හරි සම්බන්ධ වෙච්ච මහත්ෙක් මට කියනවා මට පුදුම සතුටක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මේ වගේ ස්වාමීන් වහන්සේ නමකට මේ ඇහි ඔපරේෂන් එකක් කරන්න ගිය වෙලාවේදී ඉතින් මම බොහොම සන්තෝෂෙන් කරා ඔපරේෂන් එක ඒ දවස්වල දැන් වගේ දැන් පැය දෙකෙන් තුනෙන් කරනවා ඒ මේ ක්ලාස් කන්ටැක්ට් ක්ලාස් දාන එක ඒ දවස්වල ටිකක් කල් තියාගෙන ඉන්නවා මේ සාංශ ඔපරේෂන් එකට දාලා. ඉතින් දැන් යනකොට මේ සාංශේ නැගිටලා. මේ මහත්තයා ගියාට පස්සේ ගොල්ලෝ බලන්නකෝ මහත්තයෝ මට වෙච්ච දේ කියලා අපි මේ රේරුකන් සාංශ කරලා. ඉතින් මේ මහත්තයා බොහොම ආසාවෙන් ඇහුවලු. මං අවුරුදු 7ක් මගේ හිත බැලුවා කවදාවත් තරහ ගියේ නෑනේ. මං ඒ නිසා හිතේ පුදුම සතුටකින් මට තරහ යන්නේ නෑ කියලා. නමුත් මාත්‍යෝ මේ ඔපරේෂන් එකට වතුර බොන්න දෙන්නේ නැතුව සිහි නැති කරලා නැගිට්ටට පස්සේ පුදුමාකාර වතුර තිබහක් ආවලු. මං හිතන්නේ නර්ස්ට කතා කරලා කිව්වලු දරුවා වතුර ටිකක් දීපන් කියලා. ඒ දරුවා කිව්වලු දොස්තර මහත්තයා දෙන්න එපයි කියලා තියෙනවා. මට තරහ ගියානේ. අවුරුදු 7කට පස්සේ මට තරහ ගියයි කිව්වලු. ඒකට මේ මහත්තයා මට ඇවිල්ලා කියනවා සාංශ මේ ලෝකේ ඉන්න කාටද එවැනි ප්‍රකාශයක් කරන්න පුළුවන් අවුරුදු 7ක් තරහ ගියේ නැහැ. ගිය පළවෙනිම තරහ කාට හරි ප්‍රකාශ කරනවා. මේක නැති කරන්න ඔච්චරයි කරන්න ඕන. මට තරහ යන්නේ මට ඒක පොඩ්ඩක් වැරදිලා printing mistake එකක් මට ආයෙ යන්නේ නැහැ කිව්වට වෙන්නේ නැහැ නේ මේ තරහ ගියානේ. ඉතින් වගේ අපි බලන්න ඕනේ අපිම කරන වැඩවලදී අපිම හැතිරෙන වෙලාවේදී කොතනද මට ක්‍රෝධය එන්නේ? මෙලෙන මොකක් හරි එක ගැටෙනවා. උපනායකන බද්ද වෛරයක් ඕකනම් අල්ලපු ගෙදර පරට්ටි නම් ඉතින් හැරෙන්නේ ඉතලා පරට්ටිත් එක තරහයි. අල්ලපු ගෙදර නිසා. ඉතින් මේ වගේ අපි ළඟ ඒ වගේ අර බද්ද වෛර කියලා කියන්නේ බැඳිච්ච වෛර උපනා ගුණමක්කම මකු මකු ගතිය කියන්නේ කවුරුවත් ලස්සනට වැඩක් කරගෙන යනකොට කිසි දවසක අගය කරන්නේ ඒක පහත් කළා කතා කරනවා. ගුණමක් කරලා. ඒකේ මායාවී ගැටි තමයි ළඟ නැති ගුණ ඌ අපෙන්නට හදනවා. ඉතින් ඒක තමයි ඔය අපි ප්‍රසන්ටේෂන් කරනකොට කරන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කරනකොට කරන්නේ. මොනවත් නැති ගුණයක් අරගෙන මේක මතු කරලා පෙන්නනවා. පින්නුවට පස්සේ ඒක මිනිස්සු වැඩි ගාණක් ආවොත් මං හිතනවා වැඩියෙන් මට ලකුණු හම්බ වෙනවා කියලා. වැඩියෙන් ලකුණු හම්බ නැහැ. වැඩියෙන් කෙලස්. වලට ගෙවන්න වෙනවා කවදාරි. ඇති දේ ඇති හැටියට තියෙන එක නෙමෙයි තියෙන්නේ. ඒ වගේ තමයි ළඟ තියෙන ගති දුර්වචකම එකට එක කියන ගතිය මේ තේරම අර සතියට තමන් විශේෂම විවේචනාත්මකව බලන ගතිය නැත්තම් මේ choiceless awareness කියලා කියන්නේ එනදී හොඳ නරක බලන්න එපා. හරි වැරදි බලන්න එපා. සාධාරණ අසාධාරණ බලන්න එපා. එන දෙයට එන්න අරින්න. විනිශ්චය කරන්න නැතුව ආන්නේ දෙය කරන තමයි උපරි භාව පරියායට යනකොට තේරෙන පටන් ගන්නවා ඉස්සර මම මේවා ගණන් ගත්තේවත් නැහැ. මේ වගේ පොඩි දෙයක් ආවට ගණන් ගන්න. දැන් ඒක එනකොට මේක තීරුම් ගන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් මට මේ මේම වෙනකොට මට තරහක් යනවා. මට ಗುಣමක්කමක් එනවා. මට ඊර්ෂ්‍යාවක් එනවා. එහෙම නැත්නම් අනුන්ගේ ಗುಣ පහත් කළ කතා කරනවා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. හැබැයි මේක එහෙම එන්න දුන්නොත් මේකෙන් මට කෙලෙස් උපදිනවා. ඒ එන කෙලෙසේ නොඋපදවි යන්න නම් ඒ පරිසරයේ එනකොට ඒ ආසන්න කාරණා එනකොට තද වෙනවා කෙලෙස්. එහෙම නැත්නම් තරහා යනවා, ඊර්ෂ්‍යා එනවා, ක්‍රෝධය වෙනවා. මේක චිත්ත නියාමයක්. ඇයි මේක මම කරගන්නේ? ඇයි මේකට මම පශ්චාත්තාප වෙන්නේ? ඇයි මේක මගේ ආත්මය කරගන්නේ කියලා ඒක චිත්ත නියාමයක් ස්වරූපෙන් දකින්න පුළුවන් නම් කෙලේශයක් වෙන්න ඉඩ තියෙන දේ කෙලේශයක් වෙන්න ඉස්සල නියපොත්තෙන් කරලා දාන මට්ටමේ තේරුම් ගන්න පුළුවන් මේක කාටත් වෙන දෙයක්. ඒ නිසා මේක මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මීය කරගන්න එපා. මේ පරිසරය આવොත් එනවා. දැන් මේ ආපු වෙලාවේදී බලන්න මේකේ මේ මේ නරක ගුණේට මේ පරිසරය නැතුව ඉන්න බෑ. ඒක ආවට පස්සේ දැන් මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් මට හරි ලැජ්ජාවකටපත් වෙනවා. නමුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේක හේතුඵල ධර්මයක්. මේ මේ පරිසර සාධන මේක එනවයි කියනවනම් ඒක එන වෙලාවේදී ඒකට මනස සකස් වෙන හැටි, ඒ හිත කරදර ගන්න හැටි, මෙතෙක් කල හොරෙන් මේක බෙදාගෙන කාපු හැටි, දැන් එනකොටම මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අල්ලන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් විශේෂයෙන් අනුන් කිව්ව බලන්න යන්න එපා මෙතන. මේක මහා භයානක වැඩක්. කාට හරි තරහ යනවද කියන්නද කියලා බලන්න ගිය ගම අනවශ්‍ය අකුසල කර්ම. මේ මේ කතා කරන තමන්ගේ චිත්ත සංතානයකට. තමන්ගේ චිත්ත සංතානයේ මතුවෙන මතුවෙන අය පේනවනම්. ඉරියන්ව උපරි භාවය. උපරි භාවයට යනවා මට ඉතර ගණන් ගන්න නැතුව හිටපු දේවල්. පුංචි විස බීජයක් එනකොට පවා මම ඒ ගැන සැලකිලිමත් වෙනවා. එතකොට මේ අර චිත්තුප්පාදේ පිහිටුවපු කෙනාට විතරයි මේක කරන්න පුළුවන් නැත්නම් ලැජ්ජාටපත් වෙනවා. චික් මටත් මෙහෙම වෙනවනේ කියලා. අපිත් මේ තිල්ල අරගෙන නේද ඉන්නේ. අපිටත් එහෙම වෙන්න පුළුවන්ද කියලා ලැජ්ජාට බඳතරේ මුලින්ම <coughs> කුසල ඡන්දේ පහල කරපියක් කරනවා නම් මේක එනකොට පේනවා මේ යකාට අඬ ගහපු නිසායි මේ ආවේ. වතුර වුවට පස්සේ යකා එනවා. දැන් යකා ආවට පස්සේ බය වෙලා දුවන්න එපා. මේක එන්නේ භාවනා මේ පිරිසිදුවක්. එහෙම නැත්නම් මේ සල්ලේකයක්. මේක කෙලස් කැපීමක්. කියලා මේ උපරි භාවයටපත් වෙනකොට යාට පේනවා ඕනේ නම් මේවා වසංගාගෙන නෑ මම නෑ මට කෙලෙස් නෑ මම බොහොම සුද්ධවන්තේ සාදර තාන්තුරෙක් කියලා ඉන්න පුළුවන්. නමුත් Taman රවට්ට ගැනීම විතරක් වෙන්නේ. මේ ලබිච්ච බුද්ධ ශාසනයේ ඊතානි රුක්ක මූලානි ඊතානි ශුඤ්ඤාගාරානි ජායත චුන්ද මහා පමාදත්ත කියලා බුදුහන් කර ඔන්න චුන්ද සීනවත. ශුඤ්ඤාගාර මෙන්න ගස්මුන් තිනවා භාවනා කරපියව්. කෙලෙස් කබ්බ පියව්. ධ්‍යාන වඩපියවෝ කියන්නේ ඔය කෙලස් ටික මතුවෙන වෙලාවේ පමා වෙන්න එපා කාටවත් බාර දෙන්න එපා මත් බුදු සාසනේ කරන්නම් කියන්නේ යන්නේ නැතෝ යනවනම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව කියන්නේ. අයියත් තියෙන වෙලාවෙ මේක කරගන්න ඕන. එහෙම නැතුව අපේ සාමාන්‍ය ෂටමනස කියන්නේ කිහිමීට වසංගන. ඒක මේ පැත්තකට දාලා අපි සුද්ධවන්තයෙක් වශයෙන් පෙනී සිටින්න හදනවා. ඉතින් සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. තමයිලාට මේ සමාජයක ඉන්නකොට අපිට ඔය භාවනා කරන පිරිසක ඉන්නවා වගේ අපිට විවෘත කතා කරන්න බෑ. ඒක ඉතින් පෙර කළ අකුසල කර්ම. ඒත් යම් වෙලාවක අපිට කතා කරගන්න පුළුවන් නම් බුදුහාමුදුරේ ඉන්නවා, බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා, අපි වගේ භාවනා කරන අය ඉන්නවා, චිත්තුපාදේ ඇති කරගත්ත කට්ටිය ඉන්නවනේ කියලා කියන්න පුළුවන්. ඒ කියවනෙන් තමයි මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ඒක පිළිබඳව වචන කීපයක් කියනවා නම් තමයි මේ විදිහට තමන්ට තමන්ගේ ඊර්ෂ්‍යා ගතියක් මතුවෙනවා. මයිත් එක ඉන්න කෙනෙකුට පුදුම ලාභයක් ලැබුණා, සන්තෝෂයක් ලැබුණා. එහෙම නැත්නම් අපි හිතමු ජයග්‍රහණයක් ලැබුණයි කියලා. දැන් ලැබුණාම මට নিকමට වගේ හිතෙනවා ඊර්ෂ්‍යාව. දැනෙනකොටම Tamanට ඒක වැටහුණා නම් ඒකෙන් මොකද්ද හිතට ධෛර්යයක් ලැබෙනවා. ඒක ඒ කෙනාටම නොවුනත් වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් නම් මට මෙන්න මෙහෙම ඊර්ෂ්‍යාවක් ආවා. ඉතින් අර කෙනා ආවි ඇයි මට කියන්නේ? නෑ නෑ මට කවුරු හරි කිව්වේ නැත්තම් ඒ ඒ ජවනිකාව સમાપ્ત වෙන්නේ ඒ ජවනිකාව ඉවර වෙන්න නම් ඒ Tamanට ඇතිවෙච්ච වෙනස කියන්න ඕනේ. ඒකට කියනවා සාකච්ඡානුගහිතය කියලා. ඒක තේරුම් ගන්න කෙනෙක් හිටියොත් ලොකු පිනක්. ඒ කියමනෙන්න ලොකු සාන්තියක් ඇති වෙනවා. ආන්නේ විදිහට කියවන්න පුළුවන් නම් පෙර පිනක් කරලා තියෙනවා. අපි ඉන්නේ සත්පුරුෂයන් අතර, අපි ඉන්නේ සාසනයක් තියෙන කාලේ, අපි ඉන්නේ ගුණවතුන් අතර. ඒ කියමනෙන් තමයි ওই උපරි භාවයේ අනේකේ බල්ල කට්ටේ අල්ලන්නේ. නැත්තම් ගියේ පාර ආයෙ ලෙසලා වැටෙනවා. ග්‍රීස් ගහන ගපේකා වගේ ලෙසලා වැටෙනවා. අල්ලන්න පුළුවන් වෙන්නේ ඒක අහන්න කෙනෙක් ඉන්නවනේ. ඒ වගේම තමන්ට පුළුවන් වෙන කෙනෙක්ගේ කතාවක් අහන්න පුළුවන්. අපි කවුන්සලින් කියලා කියන්නේ. එහෙම නැත්තම් ෆ්‍රී නිකන් සාමාන්‍යයෙන් උපදේශනය කියලා කියන්නේ. ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. වැරදි කරපු එක නා අනිත් එක ළඟදී පාපොච්චාරණයක් කරනවා. මෙයා උසස් නිසා නෙවෙයි. ඒක ඕනේ නැහැ. අහගෙන හිටියොත් විතරක් ඇති. අහන්නේ උපරිභාවයේ වෙනවනම් අපි එකට යනකොට සංසාරේ එකට ඉන්න ඇති කවදාද ඒකයි අපිට මේ වගේ හම්බෙලා කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට උදව් කරන්න. හැම කෙනාටම මේ විදිහට උදව් කරන්න. ඒකට තමන්නත් උදව් ඉල්ලන්න වෙනවා, දෙන්නත් වෙනවා. එතන සිටුවේට මේ ගනුදෙනුව ඒ කියන්නේ මගේ වැරද්දක් වෙච්චාම බය නැතුව මට කියන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනවා නම් ඒක නෑකමට වැඩිය ලොකු ඕනෑකමක් කියලා කියයි. අපේ ලේ නෑකම ඒක නෑ. මේක තමයි තරුණ පිරිසට උඟක් අඩුවද. ඒ තරුණ පිරිසකට වැරද්දක් වෙච්චාම ගිහිල්ලා කියන්න හිත දෙන්නෙත් නෑ. ඒකේ මම දැකලා තියෙනවා විශේෂයෙන් මේතන මේක තරුණ කෙල්ලන්ට මේ පහසුකම නෑද. භාවනා කරලා කමඨාන් සුද්ධ කරගන්න වෙලාවක් නෑ. මොකද වැරදි වෙලා කිව්වොත් අනිත් එක නෑ වැරද්ද වැරදි විදිහට පාවිච්චි කරන්නේ. ඇයි මේ මට ඇවිල්ලා කියන්නේ කියලා. ඒ නිසා ඒක වරදවා තේරුම් ගන්න නැති උසස් කෙනෙක් හම්බ වෙනවයි කියන එක පෙරකල පිනක්. ඒ නිසා මේක දෙන්නත් ඕනේ. කවුරු හරි එහෙම ඇවිල්ලා කියනවනම් එයා භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෑ. ඒකට වුන්කම් දීලා තමන්ගේ මතේ කීත හැකි හොඳයි. ඕක මට වුණා නම් මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. හැබැයි මත ප්‍රකාශ නොකරත් කියනකොටම වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඒ කියමනෙන් ඒක වාෂ්පීකරණය වෙනවා. ඊට පස්සේ ඒ විදිහට යම් කිසි කෙනෙක් තමයි උපරි භාවයට යන මේ මේ සාසනෙම තමයි මේට වැඩිය මොකුත් බලාපොරොත්තු වෙන්න එපා මේ අපිට හම්බෙලා තියෙනට අඩුම කඩුවොත් එයි මොකක්වත් හම්බ වෙන්නේ මෙච්චරමයි ආනේ තින් ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා බුදුසෙනාසී ඊට පස්සේ නිබ්බාන පරිනිබ්බාන පරියායට සඳහන් කරලා තිනවා මාන්නේ මඩ ගෙරිලා ඉන්න එකේ තවත් විශාල ඒ මඩවලේ මෙట్లా ඉන්න තව කෙනෙක් දැකලා ඌකේ අනුකම්පාවෙන් ඌව කොට දානවා කියන කවදාවත් වෙන්නේ නැහැ මහන්නේ ඉස්සලා උඹ වියලි තැනකට ගිහිල්ලා මඩේ ඉන්න කට්ටිය කොට දැම්මොත් ඒක වෙන්න පුළුවන් දෙයක්. අන්නේ වගේ තමයි බුදුසසුන සඳහන් කරලා තියෙනවා. Taman අදාන්තව ඉඳගෙන. ඒ කියන්නේ කෙලෙසයක් එනකොටම කේන්ති අරගෙන මට්ටමකින් හිටනකොට තව කෙනෙකුට සාන්ත දාන්ත වෙන්න උපදෙස් දෙන්න යන්න එපා. දෙන්නට වැඩක් කරන්නේ නැහැ. වැඩ වෙන්නේ නැහැ. ඒක නිසා Taman ඒ වෙලාවේ මතක තියානින්න මම අදාන්තව ඉඳගෙන අනුන්ට උපදෙස් දෙන්න පටන් අරගත්තොත් ඒ වෙලාවේ මේ උසාවි කූඩුවට නැගලා මම විනිශ්චයකාරවරයා වගේ සුප්‍රීම කෝට් එකේ වැඩක් වෙන්නේ ඒ ඒ ඒ නඩුව නිකන් අහක යනවා කල් යනවා. ඒ නුවට ඔබ තීන්දුව කරගන්නේ මේ අදාන්ත භවයේ ඉඳගෙන මම කරන හැම විනිශ්චයක්ම හැම උපදේශයක්ම මඩේ ඉන්න එක තව මඩේ කෙනෙක් උස්සන්න හදනවා වගේ මට මේ වෙලාවේ දාන්ත දාන්ත වෙන්න පුළුවන් නම්. එහෙම නැත්නම් මේ මිනිස්සයා ප්‍රශ්න ඇවිල්ලා කියනකොට කිපෙන්න එපා. ඒ ගොඩේ හදන කෙනෙක්. අදාන්ත වෙන්න එපා. සාන්ත දාන්ත වුණොත් ඒ සාන්ත දාන්ත භාවයේ හරහ ගන්න තීන්දුව yaadෙනවා. අල්ලලා යනවා නැත්තම් වෙන්නේ නැහැ. අපි ඔය ගන්න හුඟක් තීන්දුව. අපි අපි ඒ වෙලාවේදී නිකන් විනිශ්චයකාර পদවියක් උකහා ගන්න. ඔව් මම තමයි ඒක විනිශ්චය කරන්න පුළුවන් එකනයි කියලා. නම කවුද සුදුසුකම දෙන්නේ? සුදුසුකම දෙන්නේ තණ්හා මාන දිට්ඨිය වලින් විතරයි. තමන් සුදු මගේ විනිශ්චයකාරයක් කරගන්නේ මගේම තණ්හාව නිසා, මගේම දිට්ඨිය නිසා, මගේම මාන්නය නිසා. නමුත් අපිට කියන්න පුළුවන් නෑ මට විනිශ්චයකාරකම නෑ මම ජූරියේ ඉන්නම්. ඔයගොල්ලෝ කියන්න මම මගේ මතය ප්‍රකාශ කරන්න. අන්න ඒ විදිහට ඒ අදාන්ත විඳගෙන දාන්ත සාන්ත දාන්ත කරන්න බෑ. Taman සාන්ත දාන්ත වුණොත් සාන්ත දාන්ත උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන නිවනට යන එකන අදාන්ත වෙන්න බෑ. අවිනීත විඳගෙන විනීත කතා කතා කරන්න බෑ. විනීත උපදෙස් දෙන්න බෑ. තමන් තියෙන තමන් මේ තම මේ මේ ශික්ෂාපද මන් සමාදන් වෙනවා කියලා කිව්වට පස්සේ ඒ ශික්ෂාපද වල මට්ටමන ජීවත් වෙන්නේ නැතුව අපි මේ බාපණයක් දාගත්ත පමණින් සුදු රිදී ඇඳගත්ත පමණින් ඒ ශික්ෂා අනුව විනයනේ වෙන්නේ නැත්නම් නිකාම්ම නිකම් මේක සිවිලබ්බත පරාමාසයක් වෙනවා. අද සාසනේ අද භික්ෂුන් වහන්සේලා දිහා බලනකොට සමස්තයක් වශයෙන් ඒක දකින්න තියෙනවා. ඒගොල්ල හරියට අයිතිවාසිකම් සටන් කරන මේ මේ මේ මේ නිකායේ අයිතිවාසිකම් මහායාන අයිතිවාසිකම් තේරවාද අයිතිවාසිකම් හීනයාන අයිතිවාසිකම් අරනිකායේ මේ නිකායේ උපසම්පදා මේ අයිතිවාසිකම් කරන එක නෙවෙයි තියෙන්නේ ඔබ යම් සීලයක් සමාදන් වුණා නම් ඒ සීලයට මට්ටමට ජීවත් වෙන්න බලපන් සමාදාය තික්කති තික්ඛපදේසු දන්න සිල්පදේ රකින්න නැතුව ශිල්පද ගොඩක් ඔළුවේ දාගත්තයි කියලා කිව්වට පස්සේ මොකටවඩුවෝ ආයුධත් එක්ක පොර බැදිල්ලක් වෙන්නේ. ඉතින් ඒගොල්ල තව කාට හරි දෙන්න ගියාම කවුද අහන්නේ? මේගොල්ල මේ ඔලෝ ලෝගුවක් පොරගත් එක විතරනේ කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද අම්මලා තාත්තලාත් කරන්නේ. ඒකල තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කට්ටියත් කරන්නේ. හමුදාය කට්ටිය ලෝගු පොරවන කරන්නේ එච්චරයි. නීතිඥයොත් කරන්නේ එච්චරයි. ඒගොල්ල කිසියම් ඇතුළතින් ලැජ්ජ බයක් නැහැ. හැබැයි මහා ලෝකුවට අධිකාරී ශක්තියක් නිලබලයෙන් අරගෙන අනුන් ඉදිරිපිට ස්වභාවිය කාරණ තේරුම් කරලා දෙන්නේ තීන්දුව උදහස් විත්තිකාරයෝ පැමිලිකාරයෝ සියලු දෙනාමත් නිදහස් කියලා ඔන්න කැකිල්ල රජු වගේ දෙනවා තියෙන. නිකන් විකාරයක් විතරනේ. ලෝකේ හරහා බලන්නේ නිවුස් රීල් එක අරගෙන. විනිශ්චය කරන්න සුදුසුකම මොකක්ද උන් දැකලා තියෙන්නේ. කවුරු හරි බලෝ පවලෝ පාඩේ බලයක් තියෙනවා. ඒක ඇනකට දාගත්තට පස්සේ කෙලෙස් වැක්කෙනවා. කෙලෙස් වැක්කෙන ගුණයක නෙවෙයි. අපි පැත්ති කියන එකට නුගුණේ කියලා. නුගුණ කියන්නේ පිස්සු. පිස්සු මේකට කියන්නේ vested interest. අපි පටව ගන්නවා. මට මේ මේක විනිශ්චය කරන්න ශක්තිය තියෙනවා කිය. එහෙම වුණොත් අවිනීතයි. ඔලමලයි. තමයි සුවිනීත වෙන්න තමන් ගත්තනම් මම දෙමාපියෝ එක්කන් දෙමාපියෝ කළ යුතු දේවල් කියවන්න බුදුහාර මොකද්ද කියලා තියෙන්නේ කියලා. ගුරුවරයෙක් නම් ගුරුවරයා ගියුතු ගන්න ටික කියව ගන්න. ඊට පස්සේ බලන්න ඒ අනුව කටයුතු කරනවාද කියලා. එහෙම නැත්නම් මේ ගුරුවරයෙක් කියලා කියන්නේ පව් කරගන්න අවස්ථාවක් නෙවෙයි. දෙමාපියෝ කියන්නේ පව් කරගන්න අවස්ථාවක් නෙවෙයි. ඒකට තියෙනවා නීති පද්ධතිය. ඒ නීති පද්ධතිය වැඩ කරනවා විනීතව කටයුතු කරනවා. ඒ වගේම තමයි තමයි අපරිනිබ්බුතෝ නිවන් දකින්න නැතුව නිවන මෙහෙම මෙහෙම කරපන් කියලා කාටවත් කියන්න ගියාට <clears throat> ඒක නිකන් කක්කොටු බණක් වෙනවා. ඒක නිකන් වැඩි <clears throat> වැඩි බණක් වෙනවා. එහෙම නෙවෙයි පොඩ්ඩකට හරි නිවිච්ච ගතිය. බින්දට වැඩිය අරමුණ දිහා තද්ද තියේද්දි කූල් එකේ භාවනා කරන්න පුළුවන් ගතිය. බින්දට වැඩිය හිතවිලි තියේද්දි නිවිච්ච ගතියෙන් තව පොඩ්ඩක් චිත්තක්ෂණ පවත් ගන්න පුළුවන් ගතිය. බින්දට වැඩිය හිතවිලි තියේද්දි ඒ ගැන එච්චර කිපෙන්නේ නැතු <coughs> හී නූලෙන් භාවනා ගෙන යන්න පුළුවන් නම් ඔන්න පරිණිබ්බුත කියන ගතියට පරිණන්නේ නැහැ පන්නිමුති ගැන හාත්පසින්ම නිවන. නමුත් නිවිච්ච ගතිය තේරෙනවා. අන්න එහෙම කෙනාට නම් කියන්න පුළුවන්. ඔහොමනම් මටත් වෙලා තියෙනවා දරුවා. මෙන්න මෙහෙම තමයි ඒ වෙලාවේම ජාම් බේරගත්තේ. උඹත් උත්සාහ කරලා බලපන්. එතකොට එයා කියන්නේ Tamangeම අත්දැකීම. එහෙම නැතුව නෑ නෑ උපතේ හැටියට ඕක මෙහෙමයි කරන්න ඕනේ. උඹ මේ පව් කරගෙන තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා අපි විනිශ්චය කරන්න හැදුවොත් අහන කෙනාටත් තේරෙනවා මේ මනුස්සයා කවදාකවත් මේ මට්ටම අත්දැකලා නෙමෙයි කතා කරන්නේ කියලා. මේකෙන් අදහස් කරන්නේ අපි ඔක්කොම නිවන් දැක්කට පස්සේ තමයි අනික් අයට උදව් කරන්න කියලා. තමයි යම් ප්‍රමාණයකට ඒ ක්‍රියාවලිය ඉදිරියට යනකොට ඒ ක්‍රියාවලිය නිසාම අපිට තලතුණකමක් එනවා. ඒ තලතුණකම කවම කවදාකවත් තමයි හිතපු නැති එක. හිතාගන්න බැරි තරම් පිනක් මනුසකම කියන්නේ. අපි අද අපි මේ ජොබ් එකට අපි දන්න කාරණා ටිකට අපේ දන්න විශේෂඥ විශේෂයට සීමා වෙලා ඉන්නවා. මනුස්සකම එහෙම සීමා වෙලා නැහැ. ඒ නිසා විශේෂණය කරන්න ගියොත් මනුස්සකම නැති වෙනවා. මනුස්සකම ඉන්නනම් උඟ දෙනෙක් ෂටයි මායාවි මම නැහැ. මම ෂට මායාවි වෙන්නේ. ඒ කට්ටියට ෂට මායාවි මම ෂට මායාවි නැහැ කියලා පහත් කළා හලකන්නේත් නැහැ. ඒක තමයි බුදුන්සේ අන්තිමටම දේශනා කරන්නේ පරේ සම්දිට්ටි පරාමාසී. අනික් කට්ටිය දිට්ටිගතයි. ඒක බදාගෙන ජීවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටි බදාගෙන ජීවත් වෙනවා. මම නන්නේ. මම අසන්දිට්ටි. අපරාමාසි. මම නම් එහෙම නෑ කියලා අර දිට්ටිගත මිනිස්සයා පහත් කරලා සලකනවනම් ගොඩ ගන්න බෑ. බුදුහාමුදුරුවත් යන්නේ ගොඩ ගන්න. කියන්නේ මමත් උතර තමයි හිටියේ. මමත් හිටියේ දිට්ටිගතව තමයි. සම්දිට්ටි පරාමාසි අදානක් ගායි. අත්හරින්නේ නෑ. අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු පහත් කළා හලකන්න ගියොත් මට ප්‍රතිකර්ම කරන්න බැරි අසාධ්‍ය ලෙඩෙක් බාටපත් වෙනවා. එයා සම්දිට්ටි පරාමාසි හැබැයි මම සම්දිට්ටි වෙන්න ඕනේ මම පරාමාසි අදාන ගහයි වෙන්න ඕනේ. එයා ඇවිල්ලා කියනවා මේකමයි සත්‍ය හොඳයි. ප්‍රශ්නයක් නැහැ. අවිරුද්ධව හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් මේකට ගත්ත පොල්ල උස්සගෙන තෝතෝ වරපල කියාගෙන යන්න පටන් අරගත්තොත් අර මනසේ අකුසල් ටික තීරම මගේ මල්ලට තමයි වැටෙන්නේ. ඒ නිසා කවුරු මොන තරම් දුස්සීල වුණත් කවුරු මොන අකුසල කර්ම කරත් කවුරු මොන වැරදි වැඩ කරත් මට කරප්පන් එනවනම් gadu ගැනෙනවනම් අර මනුස්සයා කරපු අකුසල් ටික මමයි විඳවන්නේ. ඊ මනුස්සයා ඉදී කරගත්තා. එයාට කර්මේසා කර්මඵලය තියෙනවා. ඒවට ඇහුවොත් ඔබතුමා ඉන්න බොහොම කරදරයක් නැතුව මට හරි කරදරයි ජීවිතේ මොකද්ද වුණා එහෙන පොඩ වාඩි වෙන්න. මෙන්න මේකයි ක්‍රමේ. ඇහුවොත් උත්තර දෙන්න. ඒක නොදී ඉන්න බෑ. මොකද අපිත් ගත්තේ අනුන්නේ. ඒක දෙනවා මිස අපි මේක ඇත්ත පොල්ල උඩට යන හෝල් කෝටුවක් අතට අරගෙන අනුන් සූද්ධ කරන්න යෑම නිසා අපරාදී. අපි මේ අහල පහල ඉන්න කට්ටියක ඔක්කොම කුණු account එක අපේ account එකට දාගෙන තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට අකුසල් කරගන්න කියන්නේ ඒක අපිට බලක් ගන්න බෑ. අනිත් එක මේ දැන් අපි මෙහි ඉඳලා අපි හිටන්ද යනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මොනවා කරපුවාම මට මොකෝ. මේ ජීවිතෙත් එච්චරනේ. මේ කොහෙදෝ යන ගමන් අම්බලමකදී හම්බෙච්ච හිඟන්නෝ ටිකක් නේ අපි. ඊ අම්බලමේ මේ දේශී මාර්ගල හදාන්නේ අම්බලමේ ඉන්නකොට ඔහොම නෙවෙයි ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියන්නේ හෙට උදේ යවුවාට පස්සේ අපි යනවා. ලෝ අම්බලමේ නැවතී ඉන්න ඉනවා එනවා. නිසි පාරසෝයා ආගන්තුකයා අපි ආගන්තුක මේ හම්බෙච්ච වෙලාවේ මේ මගේ දරුවයි කියලා මගේ පුතයි කියලා මගේ අම්මා තාත්තයි කියලා. ඒක කමක් නෑ. ඒක නෑවිලා අහනවනේ උඹ අම්මා අම්මා මට කියලා දීපන් කියන කියලා දෙන්න ඕනේ. නමුත් මේ පටව ගැනීමට යෑම හරහා අද තියෙන මේ ආගම නිසා මේ ඇති කරගත්ත විනාශය කොච්චරද කියනවනම් කාල් මාක්ස් තුමා මේ කොමියුනිස්ට් ආගම ඇතිකරන්න ආවට පස්සේ කිව්වා මේ ආගම කියන්නේ අභින් වගේ දෙයක් කාපු එක සූස්තියට වැටෙනවා. ඌට කද්දාක සත්‍ය පේන්නේ නෑ. නිසා ආගමයි කරන්න කියලා. මේක කොච්චර ලස්සන මේක ඉදිරිපත් කරාද කියනවනේ. ඒ කියන්නේ මේ කොමියුනිස් ආගමේදී ආගමක් නෙවෙයි කොනිස් ධර්මය කියලා කිව්වට ඒ ආර්ථික ක්‍රමේදී ඒක ඉදිරිපත් කරව කොච්චර දක්ෂව විචක්ෂණව කෙරුවද කියනවනම් ලංකාවේ අවුරුදු 1938 ඉඳලා 48 දක්වා 2008 හැම හාමුදුරු කෙනෙක්ව කොමියුනිස්ට්ලා තියෙනවා. ඒගොල්ල තමයි සම සමාජිකයේ නමත් හදලා දීලා තියෙන්නේ. ඒකට හිතුව මේක තමයි හොඳ මේක කියලා. මොකද පේන්න තියෙනවා ආගම බාරගත්ත හැම එකාම අන්ධ වෙලා. උන්ට පේන්නෙම අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික අපි සම්මාදිට්ඨික ඒ නිසා අදාන ගහයි දුප්පටි නිසා ගිහී. තමන්ගේ එක තමන් අල්ලගෙන අනිත් එක කරන ගහන්න හදනවා. ඉතින් බුදුරජාණන්ස පෙන්නවා ඔක සල්ලේ කොළ අන්තිමටම පෙන්වන්නේ ඒ වෙනුවට මය මෙත්ත මම අසන්දිට්ඨි අපරාමාසි. දිට්ටි ගන්නෑ. ඒ කියන්නේ හොඳම දිට්ඨිය තමයි අද්දිට්ඨිය. මොනම දිට්ඨියක්වත් නැති එක. දැන් වතුරේ පොඩම හැඩයක්වත් නැති නිසා ඕනේ වාදනයට වැක්කිරොත් ඒක හැඩය ගන්නවනේ. ඝන වලට බෑ එහෙම. ඝනේට ඒක ඒකට ගැළපෙන ආසනයක් ඕන. ඒ නිසා යෝගාවචරයට කියනවා වැවිලියෙකුට ප්‍රේම කරනවා නම් වැවිලිය ගෙදරට ගිහලා පුටු ඉල්ලන්න එපා. පුටු පුටු ගන්න එපා. ඒ ගෑණියට ප්‍රේම කරන එක එල්ලිලා ඉන්න එක. ඒක නිසා වහුලගේ මගුල් විදිහට ගිහලා පුටු ඉල්ලන්න යන්න එපා. උඹ නම් ගියේ එල්ලා හිටපන්. යෝගාවචරයත් ඕන තැනකට ගියාට පස්සේ එතන ෆිට වෙන්න දන්නේ නැත්නම් ඒ පරිසරයට දොස් කියනවනම් හිතාගෙන තමයි ළඟ මේ සම්දිට්ටි පරාමාදී අදාන ගාහි දුප්පටි නිසගී ගතියක් තියෙනවා. හැඩ ගැහෙන බෑ මිනිස්සයාට විතරයි ලෝකේ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. අනික හැම සතෙකුටම උට ආවේනික පරිසරයක් තියෙනවා. මිනිස්සු මුළු ලෝකේ පුරාම පැතිරලා ඉන්නවා. මොකද හැඩ ගැහෙන්න පුළුවන්. හැඩ ගැහෙන්න ඕනේ නම්. නෑ මට ඕන විදිහට ලෝකයට ගහන්න ගියොත් බුදුහාමුදුරුවොත් එක්ක යන්න බෑ. බුදුරණන්සේ මතක් කළා තියෙනවා ඔබ භික්ෂුවක් වුණාට පස්සේ දුන්නු දෙයක් ආකපුවා තෝපන රැක ගම් කපුවා. දින දෙයක් ආපන් පණ බේරගනි. මට මේ ඉංගන්නන්ට කොහෙද උණුබත් අපිට උණුබත් ඉල්ලන්න බෑනේ දින දෙයක් ආපන්. ඒ විදිහට ජීවත් වෙන්න හදනවා නම් ඒ වගේ කිට්ටුවට යන එකම ධර්මයේ තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. අනිත් හැම එකේම මේ සුඛභෝගී දේවල් හොයන්න පටන් ගත්තා. බොත්තමත් අදකල පමණින් උෂ්ණත්වේ නගිනවා, සීතල වෙනවා, අරක ලැබෙනවා, මේක ලැබෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ මේ අපි කඳපණුව වගේ নিকමරේ අවුව වැටුනොත් මැරලා යනවා. එළියට ඇදලා දැම්මොත් ඉවරයි. පණුවෙක් අරගෙන එළියට ඇදලා දැම්මොත් කාන්තාරයක මොකද වෙන්නේ? ඒක නෙවෙයි වෙන්න ඕනේ මේ තියෙන එකට හැඩ ගැහෙන්න එපා. ඒ හැඩ ගැහෙන එක මේ සල්ලේක ප්‍රතිපත්තිය හම්බ වෙන අතුරු ඵලයක්. හරියට වැඩේ යනවනම් අපි අර පුංචි සීමිත පටු පරිසරයක ඉඳපු අපි විශාල පරිසරයකට හැදෙනවා මේක තමයි අන්තිමට මුළු 360ටම පැතිරෙනවා නම් අපේ හැකියාව අපි කියනවා ඒකට සරුවඥයි කියලා ඕනම දැනකට ෆිට වෙන්න පුළුවන් බුදුරජාණන්සේගේ තියෙන ඒ ගතිය රජකෙතනින් ආවේ හැබැයි බුදියන්නේ ඇටේරියා පොලිටිකක් උඩ කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ මට අරක තියෙන්න ඕනේ මම බුදු වෙලා ඉන්නේ මට මේ 이르දි බලේ ප්‍රාතිහාර්ය ආන්න ඕනේ අරක දෙන්න මොකක්වත්ම නැහැ මට බැරිද මේ ඇටීරියා කොළ ටිකක් ඔය ඉතින් පමණක් ඇවිල්ලා අහන වහන සුවසේ නිදාගත්තද කියලා බුදුහාම කියනවා සුවසේ නිදා ගන්න නැතර මාත් කෙනෙක් තමයි හැබැයි ඇටීරියා කොළ ටිකක් උඩ ඉන්නේ අරේ රම්‍ය සොරම්‍ය සුබ තිබුණා දිව්‍යාංගනා වගේ රාජකන්‍යාවෙ හිටියා ඔක්කොමත් කරා අතහැරලා දාලා ඇවිල්ලා කරන්නේ මේක අපිට කරන්න පුළුවන් නිසා බුදුරජාණන්සේ කියන්නේ කරපල්ලයි කියලා. ඒක කරන්න නම් මේ කෙලස් වල තියෙන මේ සම්දිට්ටි පරාමාසී ගතිය වෙනුවට ඔක්කොමල සම්දිට්ටි පරාමාසී ගැන හැක හිතන්න එපා. ලෝකේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තමන් අල්ලගත්ත මතේ මත. එහෙම නැත්නම් මොකද්ද අපි මේ ගත ගන්න ජීවිතේ හරපද්ධතිය බලන්නේ? අපි මේ උත්සාහ කරන්නේ අපි අර ගත්ත මේ බොරුව උපු කරලා පෙන්නන්නේ මේ නටන්නේ. එහෙම ඔප්පු කරලා බෙන්නට දෙයක් නැත්නම් අපි ළමා මනසක් ඇති කෙනෙක්. අපිට නෑ අරක ඔප්පු කරන්න ඕනේ මේක ඔප්පු කරන්න ඕනේ එකක් නෑ. අපි එන දෙයට ලෑස්ති. ඒක නා එනේන චිත්තක්ෂණ හැඩ ගැහෙන්න ලෑස්ති. යමක් දැටිසේ ගත්තනම් අපි එන දෙයට ලෑස්ති නෑ. අපි ඒකට ගොඩාක් ආයුධ උපකරණ අරගෙන ලෑස්ති වෙනවා. ඊගාව චිත්තක්ෂණ මොන දෙයක්. ඒ ආයුධ උපකරණ වලින් පේනවා අපි කොච්චර ස්ථානෝචිත ප්‍රඥාවත් දැනට හැඩ ගැසීමේ තන්වැසිනෝන කියලා කියන්නේ. ස්ථාන ප්‍රශ්න නැතිකම නිසා. නමුත් ඒක 100 100ක් එක සැරේ එන්නේත් නැහැ. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා. බුදුජානනාංශේ නාලාගිරි යථාගාවට යනකොට නොම්බර 16 පිටු මේ පුතුවක් කූක යොඬ මොනිසම් ගණන් ගියේ නෑනේ. අලියන් වෙඩි යන දන්න නොම්බර 16 ගෙනියන්න ඕන. මොකක්වත් ගෙනිච්ච නෑ. අත උසලා කිව්වා. උඹත් නාගයා මාත් නාගයා. ඔබ කොන් වැඩි අපාය යනවා මස්සිනා. එච්චරයි. ඇතා දන ගැහුවා. අඟුලිමාලය ළඟට යනකොට පිස්තෝල කඩුකත් තහනද පිත්තල බොත්ත මොකක්වත්ම තිබුණේ නැහැ. උන්වහන්සේ දන්නව කාටවත් නටන්න බෑ මේ දැනුමත් එක්ක. ඒ නිසා අද බලන්න ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එක මොන්න තරම් ආයුධ තියනවද කියලා ජේම්ස් බොන්ඩ් අතේ. ඊට පස්සේ ඕකේ මොකද්ද තියෙන බොන්ඩ් එක? කිසිම දෙයක් නැහැ සෙවලෙක්. ඒ ආයුධ ටික නැත්තම් ඒකට හිටගෙන ඉන්නත් බෑ. අද ඕනෙම ශිල්පයක් කරන කෙනෙක්ගේ ආයුධ ටික අයින් කරන්න බෑ උට මොකද වෙන්නේ කියලා. ඉවරයි. ඔක්කොම සෙල්ලම් දාන්නේ ආයුධ ටිකත් එක්ක තමයි. ඒ ආයුධ හදන කට්ටියගේ දෙල්ලමක් එතන තියෙන්නේ. ස්කවුටින් වල නෑනේ. ගියා තැනට හදු සීතල කෝටු කැල්ලක් අමුණා ඒකේ ටෙන්ට් එකක් ගන්න හැටි දන්නවා. ඒකේ මහන්තක් කපා ගන්න හැටි දන්නවා. ගින්නක් කොපෙන් හැටි දන්නවා. අපිට උගන්වන්න තියෙන ඒකනේ. අපි දරුවන්. බුදු දනස ඒකනේ අපිට මේ දෙන්නේ. ඒක ඔබ කරලා පුරුදු නම් දරුවන්ට දුෂ්කරතාවයක් ආවද දෙමාපියෝ සැලෙන්නේ නැහැ. සැලෙන්නේ Taman බය නම් තමයි. Tamanට මේ වැල්ගඩ විල්ල නිකන් කාන්තාවට ඇදලා දැම්ම වගේ මොනම දෙයකටවත් මුණ දෙන්න බැරි නම් ඒගොල්ලෝ රක්ෂණ සංත හදාගෙන බැංකු හදාගෙන ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහගෙන ඔක්කොම කරනවා බය වෙන මොකක්වත්ම නෙවෙයි සුදු බය මං කියන්නේ මේකෙන් 100ක් අයින් වෙන්න පුළුවන් කියලා නමුත් අපි දවසින් දවස දවසින් දවස ඊගාව චිත්තක්ෂණට ලෑස්ති වෙනවනම් අපි මෙව්වා කෙරේ තියාගෙන මේ ඇද බැඳගෙන කරන ජීවිතයෙන් නිබුණමක් නිබ්බුතියක් ඇති වෙනවා. ඉතින් ඒ ටික බුදුරජාණන් කියනවා මෙන්න රුක්ක මූලානි. මෙන්න ශුන්‍යාගාර. මෙන්න චුන්ද. භාවනා කරපන්. පස්සේ මම අද මෙහෙම ඉඳලා පව ලබන අවුරුද්දේ නැත්තම් දුවට බබා හම්බුනාට පස්සේ භාවනා කරන්න ඒව බෑ. ඒව කරන්න යම් වෙන්නේ නැහැ. ඌ ඊට පස්සේ වෙනම ලෝකයක් නැහැනේ. මේ දැන් කරනවා නම් කරනවා. ඉතින් ඒක නිසා කෙනා මම දැන් මෙතන. භාවනා යොගනනේ මම දැන් මෙතන. ඒක නිසා ශින් බුද්ධාගම තියෙනවා. ලියලා. ඒක මගේ වචන දානවා. දැන් නෙවෙන්නම් කවද්ද යකෝ. මෙතන නෙවෙන්නම් කොහෙද යකෝ. තෝන වෙනම් කවුද යකෝ. එච්චරයි. මේ පැමිණෙන්නේ අපිට නිවන් ලබලා දෙන්න. පැමිණෙන්නේ අපිට මේ අභ්‍යාස පන්තියක්. පැමිණෙන්නේ අපිට gedara වැඩ ටික. ඉතින් ඕක නොකර පාස් වෙන්න බෑනේ. ඒ එන දේ වෙනුවට එහා gedara එකනාගේ ගණන් පත්‍රය අරගෙන බෑනේ අපිට අපිට එන එක කරන්න ඕනේ. අන්න ඒ කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ Taman ළඟ තියෙන කෙලෙස් අඳුනා ගැනීම වටනවා. අපි මේ කරන්න හදන මේ මූණිච්චාව වසාගෙන ජීවත් වෙන ෂටමායාවී ගති නරක දෙයක් නෙවෙයි. ඒක මේ ලෝකයට අවශ්‍යයි. නමුත් ලෝකයේ වකේ රුවයි කියලා Tamante වයින් ගැලවෙන්න ඕනේ කියලා ගන්න විනිශ්චයට චිත්තුප්පාදයට කදාක ලෝකය බලපන්නේ. ඒක තමන්ගේ හරි දැක්ම කෙරෙහි ඇති දෘෂ්ටියක් නැතුව සිටීම සඳහා කෙරෙහි ඇති ඒ අවංකකමට ඒ නිහතමානීකමට මොනම ආයුධයක්වත් බලපාන්නේ මොනම වසවිතක්වත් අදින්නෙත් නැහැ. ඒ නිසා ඉදිරියට යන්න යන්න තමයි තේරෙන පටන් අර ගන්න මේ සල්ලේක ප්‍රතිපදාවේ කෙලස් ලියා දමන කෙලස් කපා හරින සිඳලන ප්‍රතිපදාව පේන්න තියෙනවා. ඒ බුදුජාහන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ සවැත් නුවර හිටියත් අපි දැන් මේ ඇවිල්ලි වෙලා මේ විනිපෙග් වල හිටියත් අවස්ථා දෙකේ කිසිම වෙනසක් නැහැ. අපි හිතනවා නම් ඊගා බුදුන් දැක්කට පස්සේ මේක ලේසි වෙයි කියලා. ඒක නිකන් පිට කතා ගැනීමක් විතරයි. දැන් බැරි නම් කවදාවත් බෑ. ඉතින් ඒකට හුඟ දෙනෙක් කැමති නැහැ. හුඟ දෙනෙක් කියනවා නෑ නෑ ආයුධ සම්පන්න කරගෙන අපි මෛත්‍රී බුද්ධ ශාසනය කරනවා මේ ආත්මේ දානය කරලා ඊගාත්මේ සීලය කරලා ඊගාත්මේ භාවනා කරනවා කියලා මේකේ මේක මේ ඊගා බුද්ධ ශාසනයේ මොන්ඩිසෝරි පන්තිය මේක මේකෙන් පාස් වුණාට පස්සේ තමයි ඊගාවට යන්නේ කියලා নানা ප්‍රකාර අදහස් ඒ සියලු අදහස් වලට කියතයි පමාදේ කියලා. අප්‍රමාදේ නම් මේ මොහොතේ වැඩ කෙරුවොත් ඒ ලැබෙන අත්දැකීම හරහා අනිවාර්යයෙන්ම යා මෛත්‍රී බුද්ධ සාසනය ලැබුණත් මේට වැඩිය හොඳින් කටයුතු කරයි. ඒ නිසා මේ මොහොත පන්න ගැනීම සඳහා අපි මේ කරන නාඩගම් කතා එහෙම නැත්නම් නිදහසට කරුණු සියල්ලම මතුවෙන්නේ තණ්හාමාන දිට්ඨි හරහා බව තේරුම් ගන්න එක කාටට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බය වෙන්න එපා. ඒකට ඒ මනුස්සයාට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ආයෙත් අහන්න ඕනේ දැන් මම මේ වට ප්‍රකාශ කරන්නේ. මොකද හිතෙන්නේ? ඒකල යාගයකට ප්‍රකාශ කරනවා කියන්නේ. එතකොට අපිට පුළුවන් අර අපේ එකිනෙකා කෙරෙහි තියෙන සුද්ධ වීමේ හැකියාවට බුදුරජාණන් කියන්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. එකිනෙකාට එකිනෙකා වචන කතා කිරීමෙන් සහ එකිනෙකා එකිනෙකා ඔසවා තබා ගැනීමෙන් තමයි සංඝයා නැගී හිටින්නේ. සංඝයාට බුදු කෙනෙක් නෑ දැන්. වරද්දක් වෙච්ච ගමන් තව සංඝයා කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා. මෙන්න මේ මෙහෙම වුණා. එතකොට එයා කියනවා හරි මත්තේ යෝග නොවීම පිණිස මෙන්න මේ විදිහට කටයුතු කරන්න. එයා වැඩනකොට මෙයා උස්සනවා, මෙයා වැඩනකොට එයා උස්සනවා. ඉතින් සමයි එවැනි සංඝ ගුණයකට වැඩිය නැත්නම් ওই සම්බන්ත සංගුණයට වැඩිය භාවනා කරන්න අතර අපිට එකිනෙකාට අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපිට එකිනෙකාට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔක්කොමලා ඒ අර ව්‍යුත්කම ඇති වෙනකොට මැද බුදුහාමුදුරු නිකම්ම පහළ වෙනවා. ඉබ නැතුව මේ මෛත්‍රී බුදුහාමුදුරු එනකන් ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ අපි එකිනෙකාට අහිංසක වෙලා අපි එකිනෙකාට නියතමානීව කටයුතු කරනවා නම් අපි හදා බෙදා ගන්නවා නම් පංගු peerුවක් නැතුව ඒ මතුවෙන ශක්තිය කොච්චරද කියනවනම් එවැනි ශක්තියක් මතුවෙන තැනක භාවනා නොකර හිටියත් නිවන් දකිනවා. එහෙම අවංකව කටයුතු කරන පිරිසක් මැද හිටියත් ලැබෙන ඒ ভাইබ්‍රේෂන් එකම නැත්තම් ඒ හොඳ කම්පන වේගෙම පුදුමාකාර ශක්තියක් වෙනවා. ඒ නිසා අපි මෙතන භාවනා කරාට මේ විනිපෙග් වල අපි ගත කරන හැම චිත්තක්ෂණයක් පාතාම ලෝකේ සංසිඳෙනවා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණයක් පාසාම සියලු ලෝකවාසීන්ට සාන්තියක් ඇති වෙනවා. ඒක අපි සතුටු සිතින් බාර ගන්න ඕන. අපි ආඩම්බර වෙන්න නෙවෙයි. අපිට විතරයි මෙහෙම යමක් නොකර වෙන දේ දිහා බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අනික කිසිම කෙනෙකුට නැහැ. ඒගොල්ලන් එනකොටම gadu ගනවා, කිපෙනවා, දඟලනවා. අපිටත් එහෙම වෙනවා. හැබැයි අපි සල්ලේක ප්‍රතිපදාව වශයෙන් එහෙම නොවි දැක්කට නොදැක්කා වගේ ඇහුණට නෑ වුණා වගේ දැනුණට නොදැනුණා වගේ ඥානෙට තේරුණට නොතේරුණා වගේ මලමිණියක් වගේ ඉඳලා ඉන්න පුළුවන් මේ ගතිය සල්ලේක ප්‍රතිපදාව වෙනවා. ඒ නිසා මෙතනින් මම දේශනා නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සුදුසුකම් වැඩියක්ම තියෙන පිරිසකටයි මම මේ කතා කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න විච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙවි නිකටල්ලි තියාන අනිච්චන් දුක්ඛං අනත්තං කියාගෙන ඉන්නක නෙවෙයි කරන්න තියෙන්නේ මේ පැමිණෙන දෙයට මුහුණ දෙන එක. පැමිණි දුක් පැණි රසයි කියලා පැමිණෙන දෙයට මුහුණ දීමේ උත්හානයක් උසස් වීමක් Taman තුල දකින්න හම්බ වෙනවනම් අන්න ඒකට අනුග්‍රහය පිණිස මේ ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවලියත් මේ වැඩසටහනත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සියලු දිනාටම දැන සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා